හරි අපි හොඳයි අපි ආයෙත් මුලින්ම පටන් ගමුකෝ වැඩි නේද? දැන් දැන් මොකද්ද යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්ඡති. ඔහොමනේ නේද? එතකොට මොකද්ද ඔකෙන් ඔයගොල්ලන්ට තේරිලා තියෙන්නේ? ඒ මුළු ලෝකෙම නිරෝධ ධර්මතාවයක්නේ. හ්ම්හ්. ඒ ධර්මතාවයක් සමුදය වෙන සුළුයි. හ්ම්හ්. අවිද්‍යාව නිසා. හ්ම්හ්. එතකොට දැන් අපි හිතමුකෝ ඔව් දැන් අපි හිතමුකෝ දැන් එතකොට අපිට ඔව් ඒක ඒක තමයි දැන් අපි අපිට එහෙම වෙලාම නැහැ කියලා කොහොමද කියන්නේ දැන් අපිට මේ ලෝකයක් හම්බ වෙනවනේ දැන් ඔබතුමීට ඇහෙනවනේ මම කතා කරන එක ඇහෙනවා මහත්තයා එතකොට මේකේ දැන් අපි කතා කරන්නේ පායතින් භාෂාවක් එහෙම ඔව් ඉතින් භාෂාවක් උගන්ලා නැහැනේ ආහා ඉතින් අපිට මේක කතා කරන්න වෙනවනේ ඔව් එතකොට පාවිච්චි කරන්න වෙනවා ඉතින්. ඔව් එතකොට වචන පාවිච්චි කරනකොට ඇහෙනවනේ දැන්. එතකොට සමුදේ වෙනවනේ. එතකොට සමුදේ වෙනවා. ඒක ඉතින් ඒකේ හැටි ඉතින් ඒ ස්වභාව ධර්මයේ හැටි. ම්ම් ඒ ස්වභාව ධර්මයේ හැටි නම් ඇයි අපි ඉපදෙන්නේ? ඇයි ඇයි මැරිලා ඉපදිලා යන්නේ මේ විදියට? ඒ අවිද්‍යාව නිසා ඉතින් අවිද්‍යාව දුර වෙලා නැන්නේ. ආ එතකොට එහෙනම් ওই අවිද්‍යාව දුරු වෙලා. එතකොට අවිද්‍යාව යෙදෙන්නේ කොතනටද? අවිද්‍යාව යෙදෙන්නේ තියමු. <laughs> නොදන්නාක සියල්ලම නොදන්නකම තමයි. සමුදේ වෙන නිසා අවිද්‍යාව යෙදෙනවා. හ්ම් අපි ඔහොම නිකන් උඩින් ගියාට හරියන්නේ ඒ කියන්නේ අපි දැනගෙන තියෙන්න ඕනේ මොකද්ද මෙතන වැරද්ද කියලා. මොකද්ද වැරද්ද? මොකද්ද නිවැරදි වෙන්න ඕනේ කියලා. ඔව්. හරි. දැන් අපි ගමුකෝ රේල් පීලි දෙකක්. මේ රේල් පීලි දෙක රේල් පීලි දෙකක ස්වභාවය මොකද්ද? කවදාකවත් හම්බ වෙලා තියෙනවද එකට එක එකට එක? එක එකට හම්බ ගන්නෑ එකට. හම්බ වෙන්නේ නැහැ. ආ ඔන්න ওই උපමාව අරගෙන මට කියන්න බලන්න දැන් ඔබතුමීට මේ ඇහෙන විදිය. ඔන්න උපමාව මන් දුන්න රේල් පීලි දෙකක්. හරි. දැන් ওই උපමාව අරගෙන පුළුවන් නම් මහත්තයා මහත්තයා සමා වෙන්න මහත්තයා ආයි උපමාව කියන්න. රේල් පීලි දෙකක්. <laughs> දැන් රේල් පාරක් දැකලා තියෙනනේ කෝච්චි යන්නේ කෝච්චි යන්නේ රේල් පීලි රේල් පාර. එතකොට මේ රේල් පීලි වල ස්වභාවය මොකද්ද? රේල් පීලි දෙක කවදාකවත් මුණ ගැහෙනවද එකිනෙකට? නෑ. එකිනෙකට මුණ ගැහෙන්නේ නෑ. ආන්න හරි. ඒ දෙන්නට දෙන්න හම්බ වෙන්නේ නෑනේ කවදාකවත්. හරිද? හැබැයි ඔකුට කෝච්චියකුත් යනවනේ. කෝච්චියකුත් යනවා. හරිද? ඔව්. එතකොට එතකොට ඔන්න ඔය උපමාව අරගෙන දැන් මේ ඔබතුමීට ඇහෙන කතන්දරේ ලියන්න බලන්න. මේ දැන් එහෙන මේ දැන් වෙන සිද්ධිය අතීත කතන්දර අනාගත කතන්දර ඔක්කොම පැත්තක තියලා මේ දැන් ඔබතුමීට ඇහෙන කතන්දරේ ලෙහන් රේල් පිළිදකේ උපමාවේ ඔන්න ඔතන තියෙන ඔබතුමිය කිව්ව සම්මුදේ ධර්මය, නිරෝධ ධර්මය ඔතන තියෙනවා. ඔතන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නෑ නෑ නෑ නෑ ඔය අපි ඔය වගේ ඔන්න ඕවට දාන හන්ද තමයි අපිට මේක ලිහින් නැත්තේ. <laughs> ඕකම නෙවෙයි බලන්න ඕනේ. හරිද? අපි අපි මේ ක්‍රියාවලියක් ක්‍රියාවලියක් ක්‍රියාවලියක් කිව්වට ක්‍රියාවලිය මොකද්ද කියලා දන්නේ නැති වුණොත් නියැති කල්ලි මේ වේගෙට. නෑ නෑ නෑ ඔය ඔක්කොම වචන ටිකක් විතරයි. ඔය වචන ටිකේ තියෙන මං අහන්නේ ඔබතුමීට ඇතුළාන්තයට දැනින්නේ කොහොමද කියලා ඔක. ඕක ඔහොම ඕක ඔහොම මේ ක්‍රියාවලියක් මේක වෙන්නේ කියලා කොහොමද ඔබ ඔතුමී ඔප්පු කරගන්නේ? ඒක ඒක තීරින්නේ දැන් හරියටම. එතකොට නියෝග තීරින්නේ. දැන් ඔබ හිතන්නකො මෙහෙම. දැන් මම කතා කරන එක ඇහෙනවනේ උතන ෆෝන් එකකින් ඔක්කොටම. එහෙමයි මාතේ. අන්න හරි. දැන් ඇහෙනකොට ඔන්න බලන්න. දැන් හොඳ උපමාවක් තමයි ඕක. ඔන්න බලන්න. ඒ කියන්නේ දැන් ඔතනදී ඔබතුමී දැන් ඔතන ඉන්නවනේ ගොඩක් කට්ටිය එකම සද්දෙට ඇහුම්කන් දීගෙන. එහෙමයි ඔව්. අන්න හොඳම උපමාවක් ඔබතුමීලට දැන් මේ වෙලාවේ ගන්න. දැන් මම කතා කරන එක එතකොට ඔය ඔය දැන් මම කතා කරන එක ඔබතුමීලට ඇහෙනවද? ඇහෙනවා. බලන්නකො මං කතා කරන එක ඇහෙන්නේ මෙතන ඉන්න කට්ටියට විතරනේ. මේ මං ඉන්න තැනට විතරයිනේ. එතකොට ඔව් එතකොට මං කතා කරන එතකොට බලන්න මං කතා කරනවා කියලා ඇහෙනවා නම් ඇහෙන්න ඕනි මම මේ ඉන්න තැනට කට්ටියට විතරයි. නේද? එහෙමයි හතේ. අන්න බලන්න. එතකොට දැන් ඔතන ඔතනින් ඔය ඔය උපකරණෙන් ඔය තියෙන ෆෝන් එකෙන් හේතු ටිකක් සකස් වෙලා එනවා නේද? එළියට සද්ද තරංග ටිකක්. හේතු හැටියට සකස් වෙන ශබ්දයක් විතරයි. අන්න හරි. ওই සද්ද තරංග ටික තරංග ටික ඇවිල්ලා ඔන්න බලන්න එකම සද්ද තරංග ටිකක් ඇවිල්ලා ඕගොල්ලන්ගේ එක එක්කෙනාගේ කන් වල වදිනවා මේ වෙලාවේ. ඔව් ඔන්න බලන්න. වැදුනහම දැන් ඔතන 10 දිනක් ඉන්නවා නම් 10 දිනාට 10 ආකාරයකට මේ පණිවිඩය සකස් වෙනවා. එතකොට බලන්න එකම සද්දෙට 10 දිනාට 10ක් නේද හදාගන්නේ. ඔව්. ඔව්. ඒ ශබ්දේ එතකොට 10ක්. ශබ්දේ රේල් පාරවල් රේල් පීලි අනේ මොනක්වත් නැහැ. ඔව් පොඩ්ඩක් ඉන්න. එතකොට දැන් බලන්න එකම සද්දයක් ආවේ. එකම සද්දයක් ආවා. හැබැයි 10 දෙනා 10ක් හදාගත්තා. ඔව්. ඉතින් එකම සද්දයක් නම් 10 දෙනාට 10 10 දෙනාටම හම්බෙන්න ඕන එකම එකක්නේ. ඇයි 10ක් හැදෙන්නේ? 10ක් හැදෙනවා. ආ ඇයි 10 විදියකට සකස් වෙන්නේ? ආ දැන් කියන්න උත්තරේ මට. සංඥානානත් වෙන්න. සංඥානානත් විතරද? නෑ නෑ. තමන් හදාගන්න ලෝකේ පෞද්ගලික තමන්ගේ ලෝක 10ක් අපි එක්කෙනෙක් කියලා කතා කරමු බලන්න. මහත්ය තමන්ගේ ලෝකේ තමන්ට විතරයිනේ. ඒක එහෙම වෙන්නේ කොහොමද? අන්න ඒකට උත්තරේ තමයි මට ඕනේ. <laughs> තමන්ගේ ලෝකේ තමන්ට විතරක් වෙන්නේ කොහොමද කියන එක. එහෙම වෙන්නේ කොහොමද? සිතින් දකින්න ලෝකය. ඔව් දැන් මම සිතින් දකින්න ලෝකේ මහත තව කාටවත් පෙන්වන්නත් බෑ මේ ඒ පේන්නේත් නෑනේ. අද හරි. ඒ හිතින් දකින ලෝකෙ හැදෙන්න ඉස්සල්ලා කනට ඇවිල්ලා වදින්න ඕනේ නෝ සද්දේ. ඔව්. එතකොට එතන එතන මහත්තයා අර මේ ඒ කනත් සෝත විඥානියත් සෝතයත් කියන ඒ මේ එකතු වෙන තින්නම් සංගීත පස්සෝ වෙලා වේදනා සහිතව මේ මනට ගියානේ. ඔව්. වේදනා සංඥා චේතනා මනසිකාර කියන විදිහට. හ්ම් හ්ම්. පටිසම්පාදයට අනුව. හ්ම් හ්ම්. හරි. දැන් දැන් ඒක තමයි. ඔන්න අපි දැන් දැන් මට තේරෙනවා දැන් ඔහොම කතා කරනකොට padi පැන පැන යන්නේ. පොද මග ඇරෙනවා අන්න ඒකයි. ඒ මග ඇරුණාම කවදා හරි දවසක ඔන්න ඔතන හිර වෙනවා. ආ මේක තමයි මාත්‍ය අපිට වෙලා තියෙන්නේ. ආන්නේ ඔය padiය මග ඇරෙනවා නේද? ඔය padiය මග ඇරුණාම කවදා හරි දවසක ඔය padiය වෙච්ච දේ දන්නේ නැහැ. අන්න හරි. ආ අන්න එදාට විචිකිච්ඡාවක් එනවා. සැකයක් එනවා. අන්න හරි මේ මහත්තයා ආ ඒක තමයි මම මේ මේ ඔයගොල්ලෝ ඔයගොල්ලොත් එක්ක මේ කතා කරනකොට මම ගන්න- ඔයගොල්ලොත් එක්ක ඇයි මේ ප්‍රශ්න අහන්නේ ඔයගොල්ලෝ කොතන හරි ඔයගලන්ට අහුවෙලා නැති තැනක් තියෙනවා නම් හරියටම ලිහිලා නැත්තම් මේකේ කවදා හරි දවසක ඔබ ඔහොම ගිහිල්ලා අර අර ප්‍රශ්න ආපු දවසට අන්න එතකොට හිර වෙනවා එහෙම නෙමෙයි දැන් බලන්න ඉස්සල්ලාම බලන්නකෝ දැන් ওই සද්දේ ওই ෆෝන් එකෙන් එනවනේ එළියට ඔය සද්ද තරංග ටික සද්ද තරංග ටිකක් නේ උතනින් එන්නේ. දැන් මං කියන ඕන පුටුව, අන්නාසි, මේසය, කැත්ත, උදැල්ල. දැන් ওই ටික ඇහුණානේ. ඇහුණා. ඔය එකක්වත් සද්දෙත් එක්ක ආවද? නෑ <laughs> එහෙනම් ඔය සද්දේ තුල උදළු කැති මේස පුටු අන්නාසි මොනවක් ගන්නෑ නේද? පනවන්න බෑ නේද? මොකවත් නැහැ. අන්න බලන්න. එහෙනම් අන්න හරි. දැන් එතකොට මං කතා කරන එක කියලා මගේ හඬක් කියලා පනවන්න පුළුවන්ද? අන්න මං නිශාන්ත මහත්තයා කතා කරා. බෑ නේද? ඔබ කතා කරනවා කියලා පනවන්න පුළුවන්ද? බෑ නේද? බෑ. එහෙනම් සද්දේ සත්‍යයක් විතරයි. ආ ඔන්න අල්ලගන්න. සද්දේ සද්දයක් විතරයි. සද්දේ සද්දයක් විතරයි. සද්දේ තුල සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කිසිවක් තියනවාද එතකොට? ගන්න පුළුවන්ද? කිසිම දෙයක් පනවන්න බෑ. නේද? හරිනේ? ඔන්න එක එක ලියන්න. දැන් බලන්න ඕක ඇවිල්ලා ඔන්න බලන්න ওই එකම සද්දයක් ඇවිල්ලා 10 උතන ඉන්න ඔක්කොගෙම කන් වල වදිනකොට කන සද්දේ සෝත විඥානේ හට ගන්නවා. ඔන්න ඔතනින් සද්දේ නිර්මාණය වෙනවා දැන්. ඔය ඔය සද්ද තරංග ටික ඇවිල්ලා කනේ වදිනකොට කම්බරේ නාද වෙනවා. කම්බරේ නාද වෙන්න ගන්නකොටම අන්න බලන්න සෝත විඥානේ හටගත්ත ඔන්න ඔතන එතන එතන එතන අර රබානකට ගහනවා වගේ රබානකට අපි තට්ටු කරනකොට සද්දයක් නිර්මාණය වෙනවා නේද? අන්න ඒ වගේ උතර සත්‍ය නිර්මාණය වෙනවා. දැන් ඔන්න ඔච්චරයි උනේ. හරිනේ ඔච්චරයි උනේ. දැන් ඔච්චරයි උනේ තිංගන් සංගති පස්ස කියලා ඔබතුමීලා 10 දිනාට අපි තුමු 10 20ක් ඉන්නවා කියලා. ওই ඉන්න ඔක්කොගෙම තියෙන රාග දේශ මෝහ කෙලෙස් එක්ක දැන් ඔබතුමීලා මේ වෙලාවේ ඉන්නේ මේ ධර්මය අහන්න ඕනේ කියන තැනනේ. ඒ ගැන ඒ ගැන ආසාවෙන් ඉන්නේ නේ. අද බලන්න ඒකට තියෙන අප්‍රියභාවයත් එක්ක ඒ අන්න යෙදෙනවා ස්පර්ශය. කොහට දී දෙන්නේ මනට. මනට. අන්න මනට. අන්න දැන් මනට යෙදිලා අන්න මනට ගියා සද්ද රූපයක්. සද්ද ආරම්මණයක් ගියා. හැබැයි නිකන් ගියේ නෑ. අන්න අර කෙලිස් ටිකක් එක්ක තමයි ගියේ. කෙලිස් ටිකක් එක්කමයි ගියේ. <laughs> එතකොට මේක ගිහිල්ලා වේදනා සංඥා සංකාර ඔන්න දැන් හට ගන්නවා. හරිනේ වේදනා සංඥා සංකාර හටගත්තාම ඔය හැදුනේ මොකද නාම රූප සකස් වෙනවා මනස තුල. ඔව්. ඒ නාම රූප සකස් වුණොත් ඒ නාම රූප සකස් වීමේ දැන ගැනීම කියන්නෙම විඥාණය. අන්න දැන් ඔය කිව්ව අන්න හරි. එතකොට බලන්න දැන් ඉස්සල්ලා මෙහෙනම් ওই සද්දය ඇවිල්ලා කණේනි වැදුනි. දැන් ඔතන 10 දිනක් ඉන්නවනම් 10 දිනාට එකම කනක්ද තියෙන්නේ? නෑ නෑ. එක්කිනෙට තියෙන කන අනිත් කන අනිත් අයට තියෙනවද? නෑ නෑ. ඒ එක්කිනෙට තියෙන කන කොච්චරද ආයුෂ? ක්ෂණයක්වත් පනවන්න බෑ. අන්න එහෙම ලියන්න මේ කතන්දරේ. හරි? එතකොට කොහෙවත් හිර වෙන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් එහෙනම් ඕකෙන් අපිට පේන්නේ මොකද්ද? ඔතන 100ක් ඉන්නවා නම් 100 දෙනාගේ ඇහැ කන නාසය දිව කය මන කියන එක එක්කෙනෙක්ට තියෙන එක තව කෙනෙක්ට පිටින්න්නේ නැහැ. ආ එහෙනම් 100 දෙනාට ආයතන 100ක්. 100 ආකාරයකට ওই ආයතන ටික පිටින්නේ. හරිනේ? ඒකත් කෙනෙක්ට දැන් පිටින එක තව මොහොතකට නෑ. අලුත් එකක් ඊගාවට තියෙන්නේ. අන්න බලන්න එක්කෙනෙක්ටත් දෙකක් නැහැ. එකපාර එක එකම කණක් එකම හැක් දෙකම දිවක් එකම නහයක් එකම කයක් එකම මනක් නැහැ. ඒ කියන්නේ මොකක් ඇයි එහෙම නැත්තේ? මේකේ ස්වභාවය මොකද්ද? අනිච්ච ධර්මතාවයක්. විපරිණාමයේ හැම මොහොතකම පත් වෙන. ඇයි මේ බලන්න මේ කයි කොටස් ටික හැදිලා තියෙන්නේම සතර මහා භූතවලින්නේ. ඔව්. එතකොට සතර මහා භූතවල ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා නේද? අනිත්‍යමයි. ආ අනිත්‍ය ධර්ම. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ විශ්වයේ පවතින ධර්මතාවයක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ම. සියල්ල අනිත්‍යයි. සියල්ල. එහෙනම් බලන්න එහෙනම් මේ කයේ ස්වභාවය මොකද්ද? විපරිණාමයට පත් වෙනවා. එතකොට මේ ඇහැ කියන්නේ කය කොටසක් නේ. දැන් ඇහැ කියන තැනට ඇඟිල්ලෙන් ගන්නොත් එහෙම දැනින්නේ චක්කු විඥාණයටද කාය විඥාණයටද? කාය විඥානයනේ. කාය විඥාන. කන කියන තැන කෙනිත්වුවොත් එහෙම. කන මිරිගුවොත් එහෙම. ඒක දැනෙන්නේ සෝත විඥානය කාය විඥානය. කාය විඥානේ. රහ එහෙනම් ඒ ටික තේරෙනවනේ. එහෙනම් බලන්න මේ ඔක්කොම මස් ටිකක් නේද? මේ ඔක්කොම සතර මහා භූත වලින් හැදිලා තියෙන සතර මහා භූත වල ස්වභාවය මොකද්ද? අනිච්ච ස්වභාවයක්. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයකටපත් වෙන හැම මොහොතකම නේ. හරිද? එහෙනම් බලන්න එක ගඟකින් දෙපාරක් නාන්න බෑ. එක ගඟකට දෙපාරක් බහින්නත් බෑ. එහෙනම් ඊ කිව්ව උපමාව පේනවා නේද? ඒ කියන්නේ ගඟත් වෙනස් වෙනවා, බහිනගෙනත් වෙනස් වෙනවා. දෙපැත්තම වෙනස් වෙනවා. ආ. හරිනේ. එහෙනම් බලන්න. එහෙනම් බලන්න දැන් අන්න හරි. එතකොට බලන්න එහෙනම් මේ මොහොතේ ඔය එකම සද්දෙට 10 දිනා 10ක් හදාගන්න හේතුව දැක්වෙන්නේ දැයි කියන. ආයතනේ කනත් වෙනස්. සද්ද එක වුණාට කන වෙනස්. ඊට පස්සේ හටගන්න සෝත විඥානීය වෙනස්. ඒ හරහා ස්පර්ශය වෙනස්. ඒ හරහා යෙදෙන රාග දේශ මොහ වෙනස්. ඒ හරහා යෙදෙන වේදනා සංඥා සංකාර වෙනස්. ඒ හරහා ගොඩනැගෙන විඥානීය වෙනස්. එක්කෙනාට එක්කෙනා වෙනස්. හරිනේ. එහෙනම් දැන් ඔබට පේන එන 10 දිනෙටයි 10 අන්න හරි. එතකොට එතකොට ඔන්න දැන් අර රාගදේශ මොහය යදිනවා කියලා කිව්වනේ. ආ එතකොට ওই රාගදේශ මොහ යෙදෙනවා කියන්නේ කෙලෙස් යෙදෙනවා කියන එකයි උතන නේද? එතකොට බලන්න කෙලෙස් යෙදීම තමයි ওই පණිවිඩය සකස් වෙන්නේ. එතකොට බලන්න විකෘතිය සකස් වෙන්නේ. එතකොට බලන්න ඒකනේ මේ එකම ධර්ම දේශනාව 10 දිනක් අහන් හිඳලා 10 විදියකට තේරුම් අරන් තියෙන්නේ. ඒකයි 10 දෙනා 10 විදියකට තේරුම් අරන් තියෙන්නේ. හරිනේ? ආ ඒක ඔව්. වෙන්න ඕන උක නිසායි. එතකොට බලන්න ඇයි ඒ? ඔව් කෙන කෙනාගේ ඉන්ද්‍රිය නානත්වය වෙනස්. ආ නානත්‍ය ඉන්ද්‍රිය නානත්වය වෙනස්. ධාතු නානත්වය වෙනස්. හරිනේ? ධාතු නානත්වය නිසා එහෙම වෙන්නේ. එතකොට බලන්න දැන් එහෙනම් දැන් බලන්නකෝ මෙහෙම. එහෙනම් දැන් බලන්නකෝ කනට ඇවිල්ලා එකම ශබ්දය වැදුනේ. ඔන්න බලන්න තැන. ඔන්න අන සද්දේ සෝත විඥානය කියන තැන හටගත්තා. ඔය තියෙන්නේ කන. ඒක එතනම නිරුද්ධ වුණා. ඔන්න බලන්න කනට උනේ ওই සද්ද ඇවිල්ලා කනේ වැදිලා කම්බරේ නාදෙන්නේ විතරයි කන හරහා වෙන්නේ. ඒ වෙනකොට සෝත විඥානය හට ගන්නවා. ඔතනින් ඔතනින් ඔතනින් ඔතනින් ওই සද්ද ටික ඔතන ඔතන ඔතන හටගෙන ඒ දැනෙන දැනීමත් එක්ක නිරුද්ධ වෙවි යනවා. නමුත් බලන්න මන ආයතනය තුල ඕක මනට ස්පර්ශ වෙනකොට ඇයි සෝත විඥානේ හට ගන්නකොටම මනෝ විඥානයත් හට ගන්නවා ඒකත් එක්කම අනාන්තර ප්‍රත්‍යයෙන්. ඔකට කියනවා අනාන්තර ඒකට අර ටික ඉවර වෙලා නෑ නෑ නෑ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔව් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබට ඔබ නිර්වින්දනය කරලා තිබුණොත් ඔබට ඇහැට පෙන්නුවට පේන්නේ නැහැ නේද? කනට කනට කරලා කිව්වට ඇහෙන්නෙත් නැහැ නේ. කෙනෙක් ඔය කය ඔය කය කෙනිත්තුවත් දැනෙන්නෙත් නැහනේ නේද? ඒ කියන්නේ ඔතන මන ආයතනේ මේ මොහොතට අක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට බලන්න චක්සෝත විඥානය හට ගන්නවා කියනකොටම එතන මන ආයතනෙ හටගෙන ඉවරයි. මන ආයතනයත් හටගෙන ඉවරයි. ඒ කියන්නේ මන ආයතනයත් ඔය සෝත විඥානයයි මන ආයතනය දෙකම එකට හට ගන්නවා. හරිද? එතකොට බලන්න ඇහත් එහෙමයි චක්කු විඥානයත් එක්ක මන ආයතනෙ හට ගන්නවා. හටගත්තේ නැත්තම් පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. අර මේ මේ මේ වගේ <laughs> තේරුණාද? මන මන මුල් ඔය පේන බව චක්කු විඥාණයෙන් තමයි දෙන්නේ පේන බව. අන්න හරි. ඒ කියන්නේ මන මුල් වෙලා තමයි ওই ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මන මුල්ලුන් නැත්තම් මන උතන ක්‍රියාත්මක වුන් නැත්තම් අපිට පේන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ එකක්වත් සිද්ධ වෙන්නේ නෑ. මල බිනියක් වගේ. නිර්වින්දනය කළා වගේ. මන උතන ක්‍රියාත්මක වෙලා තමයි මනසත් එක්කම ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන මනෝවිඥාන මේ ඔක්කොම හට ගන්නකොට මන ආයතනිය උතන හටගෙන තියෙනවා. එතකොට බලන්න ඔය හටගත්ත එක ඇහැ හටගෙන කන හටගෙන කන නිරුද්ධ වෙනකොටම මන මන ආයතනෙට තමයි ඒක නිරුද්ධ වෙලා තියෙන්නේ. එතකොට මනින් මේක අල්ල ගන්නවා. අල්ලගෙන මනස තුල තමයි දැන් ඔක ගොඩ නැගින්නේ එහෙනම් නේද? ඔව්. අන්න බලන්න මනස තුල තමයි ඔය පණිවිඩය දැන් හැදින්නේ. ඒ කියන්නේ දැන් 10 දිනාට 10 ආකාරයකට හැදින්නේ ඒ කෙනකෙනාගේ මනස තුල මේ සිත ඇතුලෙන් තමයි දැන් මේ පණිවිඩය සකස් කරලා මනසට දෙන්නේ. හරිනේ? ඔව්. අන්න බලන්න. අන්න ඒක නිසයි එක්කෙනෙක්ගේ හිතක් නෙමෙයි තව කෙනෙක්ට තියෙන. එක්කෙනෙක්ගේ ආයතන ටික නෙමෙයි තව කෙනෙක්ට තියෙන. එක්කෙනෙක්ගේ තියෙන කෙලෙස් නෙමෙයි තව කෙනෙක්ට තියෙන. ඒක හන්දා දහ ආකාරයකට ලෝකේ සකස් වෙනවා. පණිවිඩේ දහ ආකාරයකට සකස් වෙනවා. සකස් වෙනවා. අන්න බලන්න. ඔන්න බලන්නකෝ දැන් වෙච්ච දේ. දැන් ඔය මොකක්ද ඉපදුනේ? ඔන්න ඔන්න දැන් ඔය බුදුමිය ඇහුවානේ යංකින්චි සමුදය ධම්මං. ඔන්න යංකින්චි සමුදය ධම්මං වුණා. අන්න හරි. අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට යංගින්චි සමුදිය ධම්මං වුණා දැනගත්ත අන්නාසි පුටු මේස අම්මා තාත්තා රේල් පීඩි කියලා ඔක්කොම දැනගත්තා. අන්න යංගින්චි සමුදිය සම්මා. හරිද? ඔන්න බලන්න වෙච්ච දේ. දැන් ඔන්න ඔය මොකද්ද හටගත්තේ? යංගින්චි සමුදිය ධම්මං. ඔය මොකද්ද උනේ? ඔන්න බලන්න. ඇහැ අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණා. හැබැයි ඒ ගැටුණට ඇහැ දන්නෙත් නෑ මොකද්ද උනේ කියලා. ඇහැට හම්බුනේත් නෑ මොකද්ද වෙච්ච සිද්ධිය කියලා. හැබැයි හිත හදාගත්තා මෙහෙම දෙයක් පුටුවක් මේසයක් අම්මා තාත්තා රේල් පිල්ල ඕන්න ඔහොම කියලා හදාගත්තා. දෙයක් යමක් කියලා හදාගත්තා. එතකොට බලන්න දැන් දහ දෙනාටම එකම සද්දයක් ඇවිල්ලා වැඩිච්ච තරංගේ එක වුණාට හදාගත්ත එක 10ක් නේද? 10ක් එතකොට එතකොට අර සද්දෙට අනුරු සද්දෙට අදාළ එකක් නෙවෙයි නේද හදාගෙන තියන්නේ නෑ ඇයි 10 දෙනාටම එකක් ආන්න හරි අන්න බලන්න අන්න බලන්න එතකොට බලන්න අන්න එතනදි බලන්න එතකොට මේ ඇහෙන එකට අදාළ එකක් නෙවෙයි නේද හිත හදාගන්නේ නෑ හොඳට බලන්න පේන එකට අදාළ එකක් නෙවෙයි නේද ওই විදිහටම හිත හදාගන්නේ ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් ඒ කියන්නේ ඔබතුමී දැන් ඔබ ඕගොල්ලන්ව මම එක්කගෙන යනවා ඇස් බැඳලා ඔගොල්ලෝ කවදාකවත් නොගිය තැනකට එක්කන් යනවා. ගිහිල්ලා එතනට එක්කන් ගිහිල්ලා ඇස් අරිනකොට එතන සම්පූර්ණම කළුවරයි. දැන් සම්පූර්ණ අන්ධකාරේ මං අහනවා ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද? බෑ. කියන්න බෑ. දන්නේ නෑනේ මොනවද තියෙන්නේ කියලා නේ. ආ ලයිට් එකක් දානවා. ලයිට් එක දාපු හැටිම ආ දැන් කියන්න ගන්නවා. මේසයක් විත්තියක් ඔරලෝසුවක් මොන්න ඈ නේද? ওই විදිහට කියන්න ගන්නවා. ගහක් ඕ කිය. දැන් එතකොට බලන්න ඉස්සල්ලත් අර ටික හැමම තිබුණා. අලුතෙන් එකතු වුණේ මොකද්ද ආලෝකය නේද? එහෙමයි. එහෙනම් ඇහැට වැටලා තියෙන ආලෝකය නේද? ඔව්. ආන්න බලන්න. හේතු නිසා. අන්න බලන්න. ඒ හේතුත් ඇත්තක තියන්නකෝ. දැන් මේ අලුතෙන් උතන්ට එකතු වුණේ ආලෝකය විතරයි නේද? අඳුර අයින් වෙලා ආලෝකය ආපු හැටි කියන්න ගත්ත එක එක දේවල් ගැන. ඔව්. ඇහැට වැටලා තියෙන ආලෝකයෙන්. එතකොට ඉතින් ඇත්තටම ඇහැට වැටෙන්නේ තාලෝකයෙන්. ඈ එතකොට අර වස්තු වල පරාවර්තනය වෙලා ඇහැට වැටෙන සතහන් ටික තමයි දැන් ඔබතුමීලා කියන්නේ පුටුවක් මේසයක් බිත්තියක් ඕම ඔහොම කියලා කියනවා. එතකොට බලන්න ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක්. ඇහැට වැටෙන්නේ ආලෝකය. දැන් මේ ඇහැ දන්නවද ওই බව? නෑ නෑ ඇහැ දන්නේ නෑ මොකක්ද. ඇහැ ඇහැ ඇවිල්ලා කණ්ණාඩියක් වගේමයි. හරි ඒ ටික ඔගොල්ලෝ අහලා තියෙන හන්ද මම ඒ ටික විස්තර කරන්න ඕනේ නෑනේ ඔව් අන්න හරි එතකොට බලන්නේ නම් එහෙනම් මේ පේන ස්වභාවයට අදාළ එකක් නෙමෙයි නේද හිත හදාගන්නේ පුරුවන් ආ ඒ කියන්නේ දැන් ඔබ ඔගොල්ලෝ ඔගොල්ලෝ අහලා තිනවා පේන්නේ හැට කියලා එහෙමයි ඇහෙන්නේ කනට කියලා ඔව් එතකොට රස දැනෙන්නේ දිවට ගඳ සුවඳ දැනෙන්නේ නහයට ස්පර්ශයන් දැනෙන්නේ කයට සිතුවිලි එන්නේ මනස. මනස. ආ ඔහොමනේ ඔහොම- ඔහොම අහලා තියෙනවනේ. එහෙමයි අහලා මහත්තයා. ඔකත් ඕකෙන් ඔකත් ওই ටිකක් තියෙන්නේ ওই සංඥා ටිකක් නේ. ඔව්. එහෙමයි මහත්තයා. ඈ? ඔය කියන ඇහැ මොකද්ද? ඔය කිව්ව ඇහැ මොකද්ද? පේන ඇහැ මොකද්ද? ඔය කිව්ව. පේන ඇහැට අහලා තියෙනවනේ. ඒ ඇහැ මොකද්ද? පණවන්න බෑ ඒක. චක්කු විඥාන ඒ හ්ම්? කල්ලායි. චක්කු විඥාන හැ මහත්තයා. නෑ ඇහැ කියන්නේ පණවගත් එකක් තමයි. ඔව් දැන් ඇහැ කියලා අපි අපි දැන් මනසින් දාගත් මනසින් මනසින් අපි හදලා හිතේට දාගෙන තියෙනවා පේන්නේ ඇහැට කියලා නේ. ඔව් පේන්නේ ඇහැට කියලා. එතකොට ඔව් ඔව් එතකොට ඒ ඇහැ මොකද්ද කියලා මං අහන්නේ. ඔය පේන්නේ ඇහැට කියලා අපි හිතාගෙන ඉන්නවනේ. ඒ ඇහැ මොකද්ද කියලා මං අහන්නේ. ඒ කන මොකද්ද? ඇහෙන්නේ කනට. ඒක සිදුවිල්ල. ඔව්. හිතලුවක්. එතකොට චක්කු විඤ්ඤාණය නෑ චක්කු විඤ්ඤාණය නෙමෙයි. නෑ. එතකොට බලන්න හරි දැන් මේ මේ හිතන්නකෝ. දැන් ඇත්තටම ඔයගොල්ලන්ට පේන්නේ කොහොමද? ඇහෙන්නේ කොහොමද? අර ප්‍රසාදේ නිසා. ප්‍රස්. ආලෝකේ. පේන බවක් තියෙනවනේ හැට. ආන දැන් ඔය කියන පේන බවක් තියනලු හැට. ඔය කොයි හැගෙනද ඔය කියන්නේ? <laughs> ප්‍රඥා සේක නෙවෙයි. ඔන්න ඔන්න ඔන්න ওই වචන ඔක්කොම අයින් කරන්න. ඕවා එකක් ආ වැඩක් නැහැ. ඔය ඔක්කොම ඕක තමයි ප්‍රශ්නේ. හරි? ඕක තමයි ප්‍රශ්නේ. මං ඇහුවේ ඒකයි කොයි එකද කියලා මම පේන්නේ නැහැ. පේන්නේ නැහැ. මම මේ කියන එක හරි සීරුවෙන් සියුම්ම ගන්න. කලබල වෙන්න එපා උත්තර දෙන්න. හරි මේක හරීම සියුම්ව ඔබතුමියලා දැන් මේක ලියා ගන්න. මෙතනින් යන්න එපා මේක ලියා ගන්න නැතුව එක්කෙනෙක්වත්. හරි. කිසි කෙනෙක් යන්න එපා මේක ලියා ගන්න නැතුව හරියට. මොකද ওই ටික හරියට ලියුණොත් ඔයගොල්ලන්ට ඇත්තටම කරන්න දෙයක් නැහැ ඊට පස්සේ. සාදු සාදු. අන්න ඒකයි වැඩේ. හරි. එතකොට බලන්න මෙහෙම. දැන් දැන් දැන් අහනකොටම කියනවා පේන්නේ ඇහැට කියලා. දැන් ඒක තමයි මම අහන්නේ. ඔය පේන්නේ ඇහැට කියලා කියන්නේ කොයි ඇහැද කියලා මම අහන්නේ. ඇහෙන්නේ කනට කියලා කොයි කොයි කනද කියලා මම අහන්නේ. හිතේ හිතේ හට ගන්නකම්. <laughs> නෑ අපි ඔය වචන වලින් කියනවා පනව ගත්තේවා අරවා මේවා කියලා. නමුත් අපේ අපේ ඇත්ත ලෝකෙදී අපි ඕක පාවිච්චි වෙන්නේ නැහැ ඔහොම. අපි ඔන්නෝ ගැටි ලිහන්න ඕනේ. එතකොට බලන්න ඔන්න දැන් හිතන්න මෙහෙම. හොඳට බලන්න. ඔන්න බලන්න දැන් මං ඉස්සල්ලත් පෙන්නවා ඇහැයි රූපේ තිබුණොත් හිත නැතුව පේනවද කවදාවත්? නෑ නෑ. නෑ. එහෙනම් ඇහැයි රූපෙයි චක්කු විඥානයයි කියන තුන ආපු තැන තමයි පේන්නේ. කනයි සද්දේ සෝත විඥානයයි කියන තුනට තමයි ඇහෙන්නේ. හොඳට අහගන්න. දිවයි රසයයි જીවහ විඥානයයි කියන දැනට තමයි දැනෙන්නේ රස දැනෙන්නේ. අන්න 10යි ගන්ධයයි ගඳ ගහන විඥානය කියන තුනේ එකතුවට තමයි ගඳ සුවඳක් දැනෙන තැනක් හම්බ වෙන්නේ. ඊට පස්සේ කයයි පොට්ටබ්බයයි කාය විඥානය කියන තුන එකතු වුණොත් තමයි ස්පර්ශයක් දැනෙන්නේ. එහෙනම් හේතු තුන හේතු ගොඩක එකතුවකට නේද පේන්නේ. හේතු ගොඩක එකතුවකට නේද ඇහින්නේ. හේතු තුනක නේද ආන්න බලන්න. එහෙනම් බලන්න පේනවා කියන තැනම නේද ඇහැ තියෙන්නේ. ඔව්. අන්නර ඔබ හිතන් ඉන්න ඇහැ ඔය තියෙන්නේ. ඔබට මේ ඇහැ වහන ඇහැ අරිනකොටම පේනව නේද? ඔව්. පේන්නේ ඇහැටයි කියලා හිතන් ඉන්නේ ඔන්න උතනට. ආ දැන් තේරුණාද? ඒ ඇහැ මොකද්ද කියලා. හරිද? කනටත් එහෙමයි. ඇහෙන්නේ දැන් මේ කනේ සද්දේ වදිනකොට කන සද්ද සෝත විඥානය කියන දන්න මේ කනට වදින තැනදී අන්න මේ දැනෙන ස්වභාවය තමයි කන කියන්නේ. දැන් ඔබට තේරෙනවා ඒ ස්වභාවය මේ පෙනෙන ස්වභාවය තමයි හැකි. ඒ මොකද ඔය ඇහැ අපි අර හිතන් ඉන්න ඇහැ තමයි ඔය තියෙන්නේ. ආ දැන් තේරුණාද කිව්වද? ඔව්. එහෙනම් බලන්න පේනවා කියන තැනම තමයි පේන ස්වභාවයමයි ඇහැ කියන්නේ. තේරුණාද දන්නේ නැහැ කිව්ව එක. පේන ස්වභාවයම තමයි ඇහැ කියන්නේ. එතකොට බලන්න පේන ස්වභාවයම නේද රූපේ. දැන් බලන්න ඇහැ ඇහැ අරිනකොටම නේද රූපේ කෙලින්. එතකොට පේනවා කියන එකයි ඇහැයි රූපේ තුනක් දෙකක්. එකක් එකක්. ආකාන්න ලියා ගන්න හිමීට හිමීට හිමීට. හිමීට ලියා ගන්න හරිද? ඊට පස්සේ ඔන්න බලන්න ඔන්න ඇහැ වැහුවා ඇහැ අරිනකොටම ඇහැට වැටෙන සීමාවේ ඔක්කොම වැටලා නේද දැන් ඇහැට ඔක්කොම ටික ඉස්සරහා තියෙනවා. එහෙමයි මහත්තයා. දැන් ඔතනින් එකක්ව වෙන්ුන්නේ නැහනේ ඔච්චරයි උනේ. ඇහැ වැහුවා ඇහැ අරිනකොටම ඔක්කොම වැටලා කණ්ණාඩියකට වැටලා වගේ ඔක්කොම ටික වැටලා ඉස්සරහා තියෙන ඒවා ටික. එහෙමයි. ඔව්. ඒ කියන්නේ ඇහැට පේන පරාසය අංශක 180ක් නා 180න් ඔය පේන්න පුළුවන් ඈත පුළුවන් තරම් පේන ඔක්කොම ටිකක් වැටලා තියෙන්නේ. නේද? ඔව්. ආකාශය පේනවනම් ආකාශෙත් වැටලා තියෙන්නේ දැන්. නමුත් දැන් උතනින් වෙන් කරනවා නේද? මේසයක්, පුටුවක්, බිත්තියක්, අරයා මෙයා කියලා. ඔව්. ඒ මොකද්ද? සම්මුදේ. ඒක මොකද්ද? අන්න ඒක තමයි මන ආයතනය තුල ක්‍රියාත්මක වෙන කොටස. ඔන්න තව පැත්තකින් මම පෙන්නන්න. දැන් මේ කනට මේ මේ සද්දය ඇවිල්ලා කනට වදිනවා. එතන එතන කනට වැඩි වැඩි එතන එතන නිරුද්ධ වෙවි යනවා. ඒ යනකොට මොකද වෙන්නේ? ඕක මනට ස්පර්ශ වෙවි එතන එතන වචන නිර්මාණය වෙනවා. ඔව්. අන්න වෙන දේ. එතකොට දැන් මේ අබ් දෙක අත් දෙක එකට ගැටනකොට අපුඩියක් ගන්නවා කියලා හිතන්නකෝ. අත් දෙක එකට ගැටෙනකොටම අන්න අත් දෙක වදින තැන ස්පර්ශය. බලන්න අත් දෙකටම දැනීමක් ආව එච්චරයි උනේ. මේක හයියෙන් වැදුනද, හිමින් වැදුනද, රිදුනද ඔය කියන එකක්වත් මේ අත් දෙක දන්නේ නෑනේ. දැනෙච්ච දැනීමක් කාය විඥාණයට දැනුණා එච්චරයි. නමුත් දැන් හදා ගන්නව නේද? හයියෙන් අත් දෙක වැදුනා, රිදුනා. හයියෙන් සද්දය ආවා. අන්න මන ආයතනය තුල සිද්ධ වෙන සිද්ධිය. අන්න මේ වදින එකට මේකට අදේ මේ ක්‍රියාවට අදාළ එකක් නෙවෙයි නේද මනස හදාගන්නේ. වෙනේ වෙනේම හදා ගන්නව නේද? අන්න බලන්න. අන්න බලන්න. එතකොට එතකොට බලන්න එහෙනම් අන්න රේල් පීල දෙක දැන් ලියන්න පුළුවන්ද? දැන් රේල් හඳුවලන්න පුළුවන් පුළුවන් මහත්තයා එකතු වෙන්නේ ඒ කියන්නේ මේ අතේ වෙන සිද්ධිය වෙන එක අත් දෙක වදිනකොට මනේ හැදෙන එක වෙන එක වෙන එක දෙක දෙක කවදා කවදාවත් අන්න දැක්කද දැන් තේරුණාද රේල් පිළි දෙකේ කතාව එහෙමයි මහත්තයා දෙන්න සාදු සාදු එහෙනම් ඇහත් ওই විදිහට බලන ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක් හිත හදා ගන්නවා පුටු මේස අරයා මෙයා හොඳ කෙනා නරක කෙනා ඔක්කොම ටික මෙයා හදා ගන්නවා ඒ කියන්නේ ඇහැ ඉපදිලා ඇහැ මැරිලා යනවා ඒ රේල් පිල්ලේ යන්නේ වෙන කතාවක් අර රේල් පිල්ලෙන් හදා ගන්නවා වෙන එක මේක දිගේ කෝච්චියක් යනවා විඥානය කියලා <laughs> දැන් තේරුණාද වෙච්ච දේ පීලි දෙක එකතු කරලා කෝච්චියක් යනවා ඒකට කියනවා විඥානය කියලා විඥානය කියලා අනිකාරි මාතේ ඔය ඔය කෝච්චිය යන්නේ කොහට සසරට ඔව් ආ දැන් තේරුණාද වැඩි ඔව් ඥාන කෝච්චි නැති දෙයක් ඇති විදියට පෙන්නනවා හරි ඔන්න ඔබට කියනවා නාම රූප සකස් වෙලා අන්න බලන්න ඇහැ රූප ගැටෙනකොට රූපය හටගත්තා ඒකට නාම ධර්ම ටික එකතු වෙනකොට නාම රූප සකස් වුණා. අන්න පීලි දෙක එකතු වුණා. කෝච්චියක් දුවනවා විඥානය කියලා. ඔය කෝච්චියට ඔන්න සමුදය වෙච්ච දේ. අන්න යංකින්චි සමුදය ධම්මා. අන්න බලන්න. අන්න සමුදය ධම්මං කියනකොට සමුදය ධම්මං කියනකොට ඉති ඉස්මන් ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදෝ ඉදං උප්පජ්ජති. මොකද්ද ඔය උනේ? අවිද්‍යා තසේස විරාග නිරෝධා සංඛාරා අවිද්‍යා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන තැන තමයි දැන් අපි ඉන්නේ ඉපදිච්ච හැමෝම ඉන්නේ සලායතන කියන එතකොට බලන්න ඔය උතන හටගatti ආයතන ක්‍රියාවලිය ආයතන ක්‍රියාවලියක් හටගත්ත නිසා තමයි ඒ ආයතන ක්‍රියාවලිය හටගත්ත තැන තියෙන්නේ මොකද්ද එතනට කියනවා මොකද්ද කියන්නේ? සලායතන කියන්නේ. සලායතන. අන්න බලන්න සලායතන හටගත්ත නිසා තමයි මේ වෙලාවේ අපිට යමක් හම්බ වෙන්නේ. හරිද? ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන බාහිර ගැටෙනකොට මන ආයතනෙ තුලින් ලෝකයක් හදාගෙන යනවා. යනවා. හැබැයි මේ හදාගන්න ලෝකේ කවදාකවත් ඇහැට කනට නහයට දිවට කයට මේකකටවත් හම්බ වෙලාම නැහැ. හම්බ වෙලා නැහැ. හම්බ වෙලාම නැහැ. අන්න හරි. හිස් ගෙවල් පහක්මයි මේක. පහක්මයි. ඔව්. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් දැන් ඔබ ඔගොල්ලෝ බලන්න එහෙනම් මේ සලායතන හටගන්න හේතුව මොකද්ද? නාම රූප සකස් වෙච්ච. නාම රූප සකස් වෙච්ච එකට හේතුව මොකද්ද? විඥානයක් හටගන්න. විඥාන හටගන්න හේතුව මොකද්ද? සංකාර හටගන්න. සංකාර හටගන්න හේතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් බලන්න මේ මොනවාද මේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන්නේ මේ මොනවද මේ මේ ඇවිල්ලා මේ ධර්ම ධර්මතාවයන් ටික ධර්ම ධර්මතාව. ඒ කියන්නේ අවිද්‍යාව කියන හේතුව නිසා සංඛාර කියන ඵලයක් හට ගන්නවා. ඊට පස්සේ මේ සංඛාර කියන ඵලය නැවත හේතුවක් බවට පත් වෙනවා විඥාන හට ගන්න සකස් වෙනවා. ආන්න බලන්න. ඒ ඵලය නැවතත් හේතුවක් බවට පත් වෙලා නාම රූප සකස් වෙනවා. මෙන්න මේ විදිහට හේතුඵල ඵල හේතුඵල හේතුඵල ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙන්නේ. එහෙමයි ආන්න බලන්න. එතකොට බලන්න හැබැයි දැන් ඔන්න බලන්න වෙච්ච දැන් බලන්න මේක ගැන අපි දන්නේ නැහැ. එහෙනම් මේ මේක දැන් හටගන්නේ කොහෙද? කයේද හිතේද? අන්න හරි මනස තුල තමයි මේක ගොඩ නැගෙන්නේ. මේ ක්‍රියාවලිය හැබැයි කය උපයෝගී කරගෙන මෙයා මේ වැඩේ කරගන්නේ. එහෙමයි. අන්න බලන්න. අන්න බලන්න වැඩි. හැබැයි කය ඒක හරි පයති. අන්න බලන්න මෙයා මොකක්වත් දන්නේ නැහැ එතකොට බලන්න දැන් ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥානීය තිංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඔව්. ඕන්න දැන් ඔබට පේන දෙයක් ගැන එනවා. පුටුවක්, මේසයක්, බිත්තියක් ওই විදිහට එනවා. දැන් මේ ඇහෙන ශබ්ද ටිකත් ওই විදිහටම කන සෝත කන සද්ද සෝත විඥාන තිංග සංගති පස්ස වේදනා පස්ස. සංඥා සංකාර විඥාන කියලා ඔන්න ওই විදිහට දැන් ওই පණිවිඩය ටක් ටක් ටක් ටක් ගාලා හැදෙනවා. එහෙමයි. හරිනේ? එතකොට බලන්න දැන් ඔතන කණයි මනයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔව්. ඔන්න බලන්න. කණයි මනයි. හරිද? කණයි මනයි සම්බන්ධ වෙලා පණවිඩයක් ටක් ටක් ටක් ගාලා හැදෙනවා. ඔන්න හැදෙන තැන ඔන්න බලන්න දැන් ඔන්න සලායතන හටගෙන තියෙන්නේ. දැන් ওই සලායතන හටගෙන ඔන්න ඔය ගොඩ නැගෙන තැන මොනවාද වෙන්නේ අන්න බලන්න කන සත් සන සද්ද සෝත විඥානයේ කිනුට රූපය සද්ද රූපය රූපය වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ආන්න බලන්න නාම. ඒ කියන්නේ බලන්න ඔන්න ඔතනදී ඇහැ රූප චක්කු කන සද්ද සෝත විඥානය කියලා තිංග සංගති පස්ස කියනකොට මන ආයතනෙට අන්න තිංග සංගති වල රාග දේශ මොහ එහෙම නැත්නම් කෙලෙස් යෙදිලා සද්ද ආරම්මණයක් මනසට ස්පර්ශ වෙනවා. අර කරගන්න රූපය. අන්න රූපස්කන්ධයක් එතන ගොඩ නැගුණා. අන්න බලන්න ඊගාට වේදනා. වේදනා ස්කන්ධයක්. සංඥා සංඥා ස්කන්ධයක්. සංඛාර සංඛාර ස්කන්ධයක්. විඥාන ස්කන්ධයක් තමයි ওই ගොඩ නැගිලා මේ වෙලාවේ ওই ඇහෙන පණිවිඩය නිර්මාණය වෙන්නේ ස්කන්ධ ගොඩක් ඔව්. ඔව්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් හටගෙන තමයි ওই පණිවිඩය දැන් හැදෙන්නේ මනසේ එහෙමයි මහත්තයා. ඔව්. ඔව්. බලන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොනවද පංච උපාදානස්කන්ධ පංච උපාදානස්කන්ධය. බලන්න පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඒ කියන්නේ මොහොතක් පහසා අපිට මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ හිතක් හටගෙන. ඒ හිත හටගත්ත කියන්නේ හටගෙන තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. එතකොට ඔබ අහලා තිනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් හටගෙන තියෙන්නේ අම්මා තාත්තා පුතු මේස ගෙවල් දොරවල් දුව පුතා මේ ඔක්කොම ඉර හඳ තාරකා මේ ඔක්කොම මොනවාද? දුක්ඛස්කන්ධ අන්න බලන්න දුක්ඛස්කන්ධ. එහෙනම් අන්න මම ඔබට කිව්ව නේද? සමුදය උච්චදේ දුක්ඛස්කන්ධයක් බව අපි දන්නේ නැහැ. ඔව්. ඔව්. ආ එහෙනම් ඕක නිරෝධ වෙන්නේ ඔහොම නිකන්. ඔය සංසිද්ධිය නිරෝධ නොවන නිසා තමයි ආයතරයක් මව් කුසකට බිත්තරයකට මේ පදාර්ථය මුරු කරගෙන ඕපපාතිකව ඉපදෙන්නේ. ඔව්. අලමු දැන් ඕක වෙන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න කන සද්ද සෝත විඥානේ තිංග සංගති පස්ස පස්සපච්චය වේදනා. වේදනා. වේදනාපච්චය තණ්හා. අන්න බලන්න ඔබ අපි දැන් මේකට ඇලෙනවා ගැටෙනවා ওই ටික වෙනවනේ. අන්න ඇලිච්ච දෙයක් කියලා හිතන්නකෝ. ඇලිච්ච දෙයක් වුණොත් එහෙම අපි ආදරයෙන් බදාගත්ත දෙයක් වුණොත් එහෙම බලන්න කන සද්ද සෝත විඥානය කියනකොට අන්න ඔබ කැමති කෙනෙක්ගේ සින්දුවක් යනවා දැන්. ඔබ අහන්න කැමති සින්දුවක් යනවා. කන සත්ත සෝත විඥානයේ සින්දුව ගැටෙනවා. ඔබ ඒකට කැමති අන්න රාග සම්පස්සයක් යෙදෙනවා. අන්න ඇලුනා. තිං අසංගති පස්ස අන්න රාග සම්පස්සයක් යෙදුනා. වේදනා සංඥා සංකාර අන්න දැන් මෙතන සකස් වෙනවා ඒකට අනුරූපව වේදනා සංඥා සංකාර සකස් වෙන විඥාණයෙන් දැනගන්නවා ලස්සන සින්දුවක්. හ්ම් බලන්න. දැන් ඔබ ඒක ඔබ ඒක දැන් අන්න බලන්න දැන් මේ මොහොතේ ඒක ඔබ වින්දනය කරනවා. දැන් මොකද වෙන්නේ? වේදනා පත්‍ය තණ්හා. අන්න ඔබ ඒකට කැමති. අන්න කැමැත්තට මොකද්ද කියන්නේ? තෘෂ්ණාව. තෘෂ්ණාවට කියන්නේ තණ්හාව. අන්න බලන්න වේදනා පත්‍ය තණ්හා. අන්න බලන්න කනට වදිනකොටම දැන් ආ ලස්සන සින්දුවක් කියලා සද්දෙත් වැඩි කරා නේ. අන්න වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන ඔබ නෑ මේක දිගටම අහන්න කැමති ආයිත් ඕනනම් ආයිත් අහන්න කැමති මේ සින්දුව අන්න අන්න බලන්න උපාදානපච්චය භව මේ වෙලාවෙත් ඔබ ඒක අත්විඳිනවා අහනවා මේ වෙලාවෙත් කර්ම රැස් වෙනවා නානක්ෂණික කර්මයක් රැස් වෙනවා පුනර්භවයකට ආන්න බලන්න ಜಾති දෙකක් වෙනවා ඒ කියන්නේ අන්න බලන්න මේ මොහොතට දෙආකාරයකටම කර්ම රැස් වෙනවා මේ මේ මොහොතේ දෙආකාරයකට ඔබ මේ මොහොතේ විඳින නිසා කර්ම රැස් වෙනවා පුනර්භවයකටත් ඒ එක්කම දාගන්න. ඒ කවුන්ට් එකට සල්ලි ටික. අන්න බලන්න. ඊට පස්සේ භවපච්චයා ಜಾති කියලා ඉපදුනේ මොකද්ද? ඉපදිලා තියෙන සින්දුවක් කියලා ඉපදුනේ මොකද්ද? මොකද්ද ස්වභාවය? ජරා මරණ ශෝක පරිදේව දුකදෝමන සුපායාසයක් තමයි වෙලා තියෙන්නේ. <laughs> දැන් ඔය සින්දුව යනකොට අපි හිතමුකෝ ඔක එකපාරම නතර වුණා කියලා කවුරු හරි ඇවිත් ඕක් කරා කියලා. ඔබට කේන්ති යනවා. අන්න සංසාරයන් අන්න බලන්න මේ වෙලාවේ දාගත්ත account එකට එකක්. දැක්කද? අන්න ඔබ ගැටෙනවා එතන. අන්න ඊළඟ බලන්න මේ ඉපදිච්ච එක මොකද්ද? මේ ඉපදින හැම එකකම ස්වභාවය මොකද? අන්න දුක්ඛ ස්කන්ධයක් තමයි කිරෝලි ඉපදෙන්නේ. ඒ කියන්නේ ඒකයි පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. ඔබ දන්නේ නැහැ. මෙතන වෙන සිද්ධිය. අන්න බලන්න නැවතත් ඒකට ආසා කරන නිසා ආයිත් ඒක අහන්න කැමති. ආයිත් ඒක අහන්න කැමති. ඔබ ආයිත් ඒ සින්දයට ආයිත් දා ගන්නවා. ආයිත් දාගෙන ආයිත් අහන්න කැමති. ආ අන්න බලන්න එතකොට බලන්න මෙන්න මේ විදිහට එහෙනම් බලන්න ඔබ දන්නේ නැතුව ඔබ කෙලිස් ඔබට කෙලෙස් රැස් වෙනවා. අන්න ඒක තමයි අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ යමක් අනිච්ච නම් දුකක් වෙන්නේ ඒ නිසායි. ඒ කියන්නේ අනිච්ච කියලා කියන්නේ උදේ වය කියන එකයි. සමුදය ධර්ම, නිරෝධ ධර්ම කියන එකයි. අනිච්ච කියලා කියන එකේ හරිම ගැඹුරුම තේරුම මොකද්ද දන්නවද? දැන් බලන්න අනිච්චය කියන්නේ වෙනස් වෙනවා කියන. අපි ගන්නකො එහෙම විපරිණාමයටපත් වෙනවා. අන්විස භාවයකටපත් වෙනවා. විනාශයකටපත් වෙනවා. හැබැයි නිකන් විනාශ වෙන්නේ නෑ. විනාශයක් අත් කළා දීලායි විනාශ වෙන්නේ. අන්න බලන්න. දැන් කන ඉපදිලා මැරිලා ගියේ ඔබට පුනර්භවයකටත් account එකට කර්මයක් රැස් කළා නේද? ඔව් ඔව්. අන්න ඒක දකින්න. නිකම්ම සමුදේ වෙලා නිරෝධ වෙන්නේ නෑ. ඔබට සංසාරේ යන්න account එකට එකක් දාලා යන්නේ යා. <laughs> තේරුණාද? එහෙනම් බලන්න මේ මොහොතේ ඇහැ කන නාසය දිව කය මන මේවා ඉපදිලා නිකම්ම නැති වෙලා විරුද්ධ වෙන්නේ නැහැ. පුනර්භවයකට සංසාරේ යන්න කර්මයක් රැස් කරලා දීලා අන්න හරියට හරි කෙලෙස් ඇදිලා යන්නේ. නොදන්නා තාක්කල් ඔන්න ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙනම් බලන්න යංකින්චි සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා මොකද්ද සබ්බන්තං නිරෝධ ධම්මා අවිද්‍යාව තසිස විරාග නිරෝධා සංඛාර නිරෝධා ඔබ මේක දැනගන්නවා මේ මනස තුල හටගන්නේ පටිච්චසමුප්පන්නව හටගන්න ලෝකයක් තමයි මනස තුල ගොඩ නැගෙන්නේ. ඒක ඇහැට ගැටෙන එකට අදාළ එකකුත් නෙමේ කනට ගැටෙන එකට අදාළ දෙයක්කුත් නෙමේ දිවට දැනෙන එකට අදාළ දෙයක්කුත් නෙමේ නහයට දැනෙන එකට අදාළ දෙයක්කුත් නෙමේ කයට දැනෙන එකට අදාළ දෙයක්කුත් නෙමේ මෙයා හදාගන්නේ වෙනම එකක් කියලා දකිනවා රේල් පීලි දෙකක් කියලා. අවදාකත් මේ දෙක එකට ළඟ එකට එක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ මේ දෙක කියන්නේ මොකද්ද බලන්න. ඇහැ කන නාසය දිව කය. මේ ඔක්කොම දැනෙන්නේ කොහටද? කාය විඥාණයට නේද? ඔව්. එන ඔය කය කොටස් ටිකක් නේද? ඔව්. ඔන්න කය. ඔන්න කය. හරි? ඊට පස්සේ මේ හිත ගියේ මේ මනස කියන තැන තියෙන හිත. හිත. එන මේ ගත සිත නේද මේ දෙක? ඔව්. එතකොට මේ මේ ඔන්න බලන්න. එතකොට ගත සිත කවදාකවත් එකට එකතු වෙලා තිබිලා තියෙනවද? අන්න දැකින්න දැන්. රේල් පී ගත කියන්නේ එක රේල් පිල්ලක් සිත කියන්නේ තව රේල් පිල්ලක් කවදාකවත් මේ ගත සකස් වෙලා නැහැ නේද විසංකාරං ගතං චිත්තන් නේද එතකොට ඔව් ආ දැන් ඔබ දැක්ක තණ්හාවෙන් නේද ওই දෙක ගැට කිව්වේ තණ්හාව දෙක කිසිම සම්බන්ධතාවයක් නැහැ හිතට ආ දැන් ඔබට තේරුණාද මේ කතන්දරේ අනිත් පැත්තට එහෙනම් බලන්න ටිකක් ගැඹුරු තැන ඔබට අද මේක අහු මේ මේ මේ විග්‍රහ වෙන තැන. දැන් ඔබ මේක දකිනවා. එහෙනම් ඔබ දකිනවා මේ හිත හදාගන්න එක කවදාකවත් ඇහැට නම් හම්බ වෙලාම නැහැ. කනට, නහයට, දිවට, කයට කවදාකවත් හම්බ වෙලා නැහැ. දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමීලා දැන් ඔතන ඉන්නවා. දැන් අන්න දැන් එතකොට එහෙනම් බලන්න එහෙනම් ඔබතුමිය ඔගොල්ලෝ මෙච්චර කල් හිතන් හිටපු ඇහැ, කන, නාසය, දිව, කය කියන්නේ මොනවද? කෝ ඒවා? ඒවා අල්ලන්න පුළුවන්. ධර්මතා. නෑ, එතන නෙවෙයි මං අහන්නේ. ඔබ මෙච්චර කල් හිතන් හිටපු. දැන් ওই මනසින්නේ හදලා දුන්නේ ওই පණිවිඩේ. එතකොට ওই විදිහටම දාගෙන තියෙනනේ මේ මගේ කන, මේ මගේ ඇහැ, මේ මගේ දිව, මේ මගේ නහය, මේ මගේ කය කියලා. මේ මගේ කේස්, මේ මගේ අත්, මේ මගේ කකුල් කියලා. මං අහන්නේ ඒව කොහේ තියෙනවද කියලා. මනසේ තියෙන්නේ. ඔව් අන්න හරි. එතකොට මනස තුල ගොඩ නැගිච්ච ටිකක් නේ. ඒක කොහෙද තියෙන්නේ? සිතිවිලි ටිකක්. කොහෙද තියෙන්නේ? ඔව් මයි. ඒ අතින් අල්ලන්නකො කකුල පොඩ්ඩක් පුළුවන් නම්. බෑ අල්ලන්න බෑ. බෑ. පාය පාය මේක තමයි බලන්න ඕන තැන. එහෙනම් පේනව නේද? අන්න එකයි මේ රේල් පීලි දෙකේ කතාව. එතකොට බලන්න එහෙනම් මේ මනස හදාගන්න කිසිවක්ම මේ ඇහැ කන නාසය දිව කය කියන පහ දන්නේම නැහැ. දැන් අද උදේ ඉඳන් කරපු වැඩ ටික බලන්නකෝ. එහාට ගියා මෙහාට ගියා කෑවා බිව්වා නේද? මූණ හේතුවා නෑවා කරා ওই ටික ඔක්කොම කරානේ. ඔව්. දැන් ওই ෆෝන් එකකුත් ළඟ තියාගෙන අහගෙනත් ඉන්නවනේ. ඔව්. ඔය කන දන්නවද ඒ බව? ඇහැ දිව නෑ. කය කය ඔය එකක්වත් දන්නවද? කය දන්නේ නැහැ. එතකොට දන්නේ කවුද? සිත එතකොට උදේ ඉඳන් කරපු වැඩ ටිකක් කරලා තියෙන්නේ බලන් යනකොට හිත ගිහිලා තියෙන ගමන් ගිහිලා තියෙන්නේ එයා හිත හිත තියෙන්නෙත් එයා නාලා තියෙන්නෙත් එයා නේද බිහිලා තියෙන්නෙත් එයා යන්නේ කියන්නේ මෙහෙම කර අරම කරන්නේ දැන් මේ අහන් ඉන්න ටිකත් අහන් ඉන්නෙත් එයා නේද සිත ඔන්න ඔය ලෝකේ තමයි අපි දන්නේ නැතුව මෙන්න මේ මොහොතක් පාසා අපි ඇත්ත කරගෙන යන ලෝකේ එතකොට ඔය ලෝකේ ඔන්න ඔය හටගැන්ම ඔය ඔය ඔය හදාගන්න පංච උපාදානස්කන්ධය තමයි මම කියලා හිතාගෙන ඉන්නේ. ඔව් ඔව්. හටගන්න සිදුවීම මම කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නවා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. වැරදි අවබෝධයක්. අන්න හරි. දැන් ඔබ දකිනවා නේද ඒක මේ පටිච්චසමුප්පන්නව හටගන්න කතන්දරයක් කියලා. ඔව්. ඔබ ඕක දැක්ක කියන්නේ ඔබ ඉන්නේ අවබෝධය තුල. ආ ඔබට ඒක ගැන කිසිම සැකයක් නැත්තම් ඒක එහෙමමයි නම් ආයි බලන්න දෙයක් නැහැ ඔබ ආන්න බලන්න දුක්ඛේ ඥානං කියන දැනට ඇවිල්ලා තියෙන්නේ දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං කියන දැනට ඔබ කියනවා ඒ කියන්නේ සම්මාදිට්ඨියට එන්න පුළුවන් ඒ කියන්නේ හැබැයි ඒක ඔබට කිසිම සැකයකින් තොරව ඔබ දැන ඔබට ඕක ඇහුණට වැඩක් නෑ ඔබ ඕක දකින්න ඕනේ හරියට ওই විදිහට එතකොට බලන්න ඔබට එහෙනම් පේනවා නේද එහෙනම් මේ මේ මේක මෙහෙනම් හිතටම මේ මේක මේ මනස තුලම ගොඩ නැගිච්ච කතන්දරයන්නේ තියෙන්නේ. හරිනේ. එතකොට ඔබට එහෙනම් දැන් මේ මනසේ හැදෙන එක දැන් දැන් මෙහෙම හිතන්නකෝ. ඇහෙන් කරන එක කනින් කරන්න පුළුවන්ද? බෑනේ. කනින් සද්ද රූප බලන්න පුළුවන්ද? බෑ. කනින් කනින් පුළුවන්ද සද්දහන්? මේ මේ ඇහෙන් සද්දහන්? ඇයි. දිවෙන් පුළුවන්ද ගඳ සුවඳක් දැනගන්න? නහයෙන් පුළුවන්ද රසක් දැනගන්න? බෑ. කයට හිතන්න පුළුවන්ද? බැහැ. ආ. ඒකට අදාළ කෘත්‍ය විතරයි. එතකොට මේ එතකොට හිතට බලන්න එහෙනම් හිතට අර පහෙන් එකක්වත් කරන්න පුළුවන්. බෑ බෑ. එහෙනම් හයට තියෙන කෘත්‍යයන් හයක් නේද? ඔව්. එහෙනම් එකකට කරන්න පුළුවන් එකක් තව එකකට කරන්න බෑනේ. හරි. එතකොට ඔබට පේනවා නේද? එහෙනම් මේ හිත තුල ගොඩ නැගෙන එක කොහි තියෙන එකක්ද? එහෙම තැනක් පනවන්න පුළුවන්ද? පනවන්න බෑ. අන්න බලන්නකෝ. එතකොට දැන් බලන්න. එහෙනම් දැන් ඔබ හිතන්න. ඔබ හිතන්නකෝ දැන් ඔබතුමිය අද උදේ දැන් අපි හිතමු කුසිය කුසිය දැන් වැඩ කරන්නේ නැතිනේ අද උදේ. ඔව්. ඔව්. හිතන්නකෝ දැන් දැන් හිතන්නකෝ දැන් ඉන්නේ කුසියේ කියලා. හ්ම්. හිතන්න පුළුවන්නේ? පුළුවන් පුළුවන්. ඇයි ඉතින් ඒ කුස්සියට කියලා ආවෙත් කළා තියෙන හිතන එකනේ. ඔව් ඔව්. ඉතින් දැනුත් කරන්න පුළුවන් මේකනේ. පුළුවන් පුළුවන්. කුස්සියට ගියා කියන්නේ හිතනේ. දැන් ආයෙත් දැන් කුසියේ ඉන්නවා කියලා හිතන්නකෝ. ඔන්න හොඳටම හිතන්න කුස් දැන් ඉන්නේ කුසියේ කියලා. හොඳට හිතන්න. දැන් එතනම තමයි ඉන්නේ. එතන දැන් වැඩ. දැන් කුසියේ නම් වැඩ කරනවා. ඔව්. දැන් හිතන්නකෝ ඉන්නේ ඔතන කියලා. දැන් ඌ ඉන්න තැන කියලා. ඔව්. හිතේ කුසි නෑ. කුසි. හිතේ නෑ හැබැයි. අර ආයෙත් හිතන්නකෝ දැන් ඉන්නේ කුස්සියේ කියලා. හ්ම්. මේක හොඳට කරන්නේ. මේ ටිකක් ගැඹුරු තැනක් ඔබතුමියට පෙන්වන්න හදන්නේ. දැන් කුස්සියේම ඉන්නවා කියලා හිතන්නේ. දැන් හිතන්නකෝ ආයෙත් ඔතන ඉන්නේ කියලා. S2 වහගෙන කරන්නේ. මට අමතකුණා එක් කියන්නේ. දැන් ආයෙත් හිතන්නකෝ දැන් ඉන්නේ කුස්සියේ කියලා. දැන් ඔන්න ඔබ ඉන්නේ කුස්සියේ. දැන් කුස්සියේ වැඩ. හරි? දැන් හිතේ එතන තියලා S2 අරින්නකෝ එකපාරම. දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්න තැන. පණ. ඒ හිත තිබ්බේ කුස්සියනේ. දැන් ඔතන ඇහැරියාව. එතකොට දැන් ඇහැ නෙවෙයිනේ කියන්නේ ඔතන ඉන්නවා අතන ඉන්නවා කියලා. හිත. හිත කියන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඉතින් දෙහුත් මං කියවනේ කුස්සිය තියන්න කියලා හිත. එතන තියලා ඇහැ අරින්න ඉතරනේ මං කිව්වේ. එතකොට කුස්සිය මගේ අතෑරෙනවා. උඩ කුස්සියක් පෙනුන්නේ නැහැ. නෑනේ කුස්සියේ කුස්සියට හිත එතන තියලා ඇහැනේ අරින්න කිව්වේ. ඔව්. එතකොට මේ හිත කියලා. ඈ? දැන් ඉන්නේ කොහෙද? දැන්ලා මෙතන නෑ. අරමුණ වෙන්නේ. නෑ නෑ නෑ ඔය ඔය වචන වලින් ඕකනේ නිය අල්ලන්න ඕනේ. ඒක මානසිකාරයක් විතරයි මහත්තයා. හොඳට බලන්න. ඔක ඔබ කරන්න. ඔක කරලා බලන්න. හරි. විනාඩි 5ක් විතර වෙලාව අරගෙන ඔන්න ওই විදිහට කරලා බලන්න. ඔබ හොඳට ওই විදිහට මානසිකාරය කළා කුස්සියේ හිත නවත්තලා ඇස් දෙක අරින්න පාරම. හ්ම්. අරපු තැනදී ඔබට ඔබට යම් ඥානයක් පහළ වෙයි. යම් අවබෝධයක් දැනේ. මොකද්ද මේ කතන්දරේ කියලා. එකපාරම. හරිද? කටියක් ගැඹුරු කතාව. ඒක මට ඔබට කියන්න බෑ වචනෙන් ඔයිට වැඩිය. ඒක ඔබ කරගන්න ඕන කතන්දරයක්. දැන් බලන්න ඔබ කුසී ඉන්නකොට එතන කය තිබුණා. ඔබ මේ පච්චු මේ මොහොතේනේ හිතේ කුසී ඉන්නවා කියලා. ඔබ කුසී ඉන්නවා කියලා හිතනකොට එතන කය තිබුණාද? මේ මොහොතේ ඔව්. කය නැහැ. එතකොට හිත පිහිටුවේ කොහෙද? දැනක් කියන්න බෑ. හිත කොහේ තියෙන එකක්ද දන්නේ. එතකොට මේ කුස්සිය තියෙන්නේ කොහෙද? හිතේ තමයි ඔක්කොම. හිත. නෑ නෑ නෑ ඔය හිත කියලා දාගන්න එපා. ඔය තියෙන මායාවේ උත්තර. එකක්වත් උත්තර ඔය එකක්වත් හරිනේ. ඕක නෙමෙයි වෙන්නේ. ඔබ දැන් විදර්ශනා කරන්න මම මේ කියලා දෙනවා. ඔයගලන්ට ඕනික විදර්ශනා කරන්න විදිය නේද? <laughs> ආ මම මේ මම ඔය වචන කොට ඔක්කොම අතහැරලා දාන්න. ඔය ඔක්කොම මායයටයි දේවල්. බුදු පියාණන් වහන්සේට අයිති ප්‍රඥාව. එහෙමයි. හරිද? එතකොට ඔබ මාත් එක්ක මේ වෙලාවේ යන්න ඕනේ ඊට වැඩි ටිකක් ටිකක් සිහියෙන්. ඊට වැඩි සිහියෙන් එන්න ඕනේ මේ ගමන. ඔබ දැන් සිහියෙන් පිහිටුවොත් සිහියෙන් ගියොත් ඔබතුමියට මේ ඔයගොල්ලන්ට දැන් මේ මොහොතේ යමක් අල්ල ගන්න පුළුවන් වෙයි. එතකොට මොකද අපි හැමදාම ওই වචන කොටත් එක්ක එකතු වෙලා තියෙන වචන වැඩක් නැහැ. දැන් ඔන්න හොඳට බලන්න ඔබ කුස්සියේ ඉන්නවා කියලා හිතනකොට එතන කයකද හිත පිහිටුවේ? එතන කය තිබුණාද? එතන කයක් නැති බව නම් හොඳටම 100%ම විශ්වාසයි. නේ? ඔව්. එතකොට මේ හිත පිහිටුවේ කොහෙද ඒ වෙලාවේ? සංගීතත් තිබුණ තැනක් කියන්න බෑ. පණවන්න බෑ. අන්න එහෙම ගන්න. අන්න එහෙම පොඩ්ඩක් ඥානවන්ත වෙන්න. එතකොට එතන කුසී කියන්නේ කොහෙද එතකොට? ඒකත් මානසිකාරයක් මාත්‍යයක්. ඔව් ඒකත් පැත්තක දාන්නකෝ මානසිකාරය කියන එක. හරිද? මං කියන්නේ ඊටත් වැඩිය ගැඹුරට යන්න කියලා ඔබට. ඒකත් පනවගත්තා. ඔය ඒ කියන්නේ මෙහෙමයි. ඔය ඔක්කොම වචන ටික අයින් කරන්න ඔබතුමිය ඇතුළාන්තයෙන් බලන්න ඔය කතන්දරේ මේ කියන එක මොකද්ද කියලා. ඔය වචන අල්ල අල්ලන දාන්න ඔක්කොම පැත්තකට. මේ වෙලාවේ අත්දැකීමක් ගන්න. ඒ අත්දැකීම කියන්නේ පූර්ණ ඒ කියන්නේ හොඳ අවබෝධයක් එතන. ඥානයක් එතන. ඔව්. පොඩ පෙල්ලලා බලන්න. හැමදාම මේ වචන ගොඩක් එක්ක ගිහිල්ලා තියෙන්නේ. වචන ටික අයින් කරන්න. දැන් ඔයගලන්ට ඕනි කියලා මේ යෝනිසෝ මනසිකාරය මේ කරන්න ඕන දේනේ ඕන බලන්න කරන්න ඕන දේනේ. ඔව් <laughs> ඔව්. එතකොට බලන්න එහෙනම් කුස්සිය කිව්ව තැන කොතනද? හොඳට බලන්න මේ වෙලාවේ එහෙම තැනක් පනව ගන්න අමාරුයි නේ? එහෙනම් තැනක් පනවන්න බෑනේ. ඒක ඒ මොහොත මහත්යක්. නෑ නෑ නෑ එහෙමත් නෙමෙයි. එහෙමත් නෙමෙයි. හොඳට බලන්න. එහෙනම් දැන් ඔතන ඉන්නවා කියනකොට නම් මෙතන නම් කයක් තියනවා කියලා දැනෙනවනේ. අතන නෑ මෙතන ඇත. නැත ඇත අන්ත දෙකනේ. එතන නම් නැත මෙතන නම් ඇත්ත. අන්න බලන්න අන්ත දෙකකට දැන් සකස් වෙන හැටි. එතන නම් නැත. ඒකට 100 100 හැබැයි මෙතන නම් ඇත. ඔන්න ඔන්න බලන්න. දැන් ඔතන කයක් තියනවා කියලා කොහොමද ඔබ කියන්නේ? දැන් මා කලබල වෙන්න එපා. ඉමීට ලියන්න. ඉමීට ලියන්න. ඔත්තන කයක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? දැනීමක්. දැනීමක්. මොන දැනීමෙන්ද කියන්නේ? හරි ඔබ ඔබ ඔබ ඔබ හිතන්නකෝ අල්ලනවා කියලා ඉස්සරහා මොකක් හරි. ඔව්. අතින් අල්ලනවා. කයටනේ දැනින්නේ. ඔන්න ඔන්න අල්ලනකොට ඔන් දැනීමක් ආව නේද? ඔව්. ඉතින් එච්චරයිනේ. අතට දැනෙන එච්චරයිනේ. ඔව්. ඔය දැනීමේ තියනවාද මේ පුටුවක් මේ මේසයක් මං මේ අත තදට දැනිනවා මේ රිදෙනවා එකක තියනවා නෑ නෑ නෑ එහෙම දැනෙන්නේ ඒ ඒ ඒකනේ දැනීම කියන්නේ ඔච්චරයි හා දැනීම දැනීම කියන ඉවරයි ඒ ඒ ඒකනේ එතකොට ඉතුරු ටික හදාගන්නේ මනසින්නේ ඒ වෙන එකන්නේ ඒ රීල් පීලි දෙකේ දෙවෙනි කතාවනේ ඒක නෙමෙයි පළවෙනි කතාවනේ ඕන වෙන්නේ දැන් ඔව් ඒ එතකොට බලන්න දැන් එතකොට ඔතන කයක් තියෙන කියලා කියන්නේ කොහොමද? ඇහෙන් පුළුවන් ද කයක් පනවන්න බලන්න බෑ බෑ බෑ කියන්නේ දැන් ඔහේ තියලා ආවද දන්නේ නෑ නෑ නෑ නෑ නෑ ඔය උත්තර ඔක්කොම මේ ගාක් ඈතින් යන්නේ ඇහැට ඇහැට කය පේන්නේ අන්න හරි ඇහැ මං ඉස්සල්ලත් පෙන්වුවා නේද මුලින්ම ඇහැයි රූපේ විතරක් තිබුණොත් ඒ කියන්නේ නිර්වින්දනය කරලා තියෙන වෙලාවක ඇහැට කවදාකවත් හම්බ වෙනවද තියෙන දේවල් මේවා අරවා මේවා නෑ නෑ ආ එතකොට බලන්න එහෙනම් ඇහෙන් පුළුවන් ද උතන දෙයක් පනවන්න අපි හිතමු ඇහැ රූප චක්කු විඥානය කියලා එතන තියෙන පෙනීම කියලා ස්වභාවය විතරනේ එතන තියෙනවද මේ කය කියලා නෑ නෑ මහත්තයා නෑ ඊළඟ ඇහෙන් පුළුවන් ද කයක් පනවන්න බෑ බෑ එහෙන් බෑනේ එතකොට කනෙන් බලන්න ඔබ ඔබ කතා කරන එක ඇහෙනවා ඒ ඇහෙන කතන්දරේ බලන්න ඇහෙන කතන්දරේ කනට ඇවිල්ලා වැදුනේ සද්දයක් විතරනේ දැන් මම මේ කතා කරන එක වදින්නේ. ඔව් ඔව්. එතකොට ඔබ කතා කරනවා කියලා ගන්න පුළුවන් දෙයක. ඔබේ හඬ කියන්නේ. එන එන සද්දෙන් පුළුවන්ද කනෙන් පුළුවන්ද ඔබ පනවන්නේ? නෑ. කනෙනුත් බෑනේ. ඉතින් බෑනේ. එන්න ඉතින් ගඳ සුවඳත් බලන්නකො නැහයි. මේ මගේ ගඳ සුවඳ කියලා ගන්න පුළුවන්ද නැහයි? බෑ. ඔන්න බලන්න වැඩි. එතකොට ඇහැ ඇහැ නැහයි. ඔන්න දැන් බලන්න ඔය දිවෙන් දිව ගාලා බලන්න අත. එතකොට ඔය රසයක් දැනෙනවනේ. ඔය රසය මමද? නෑ. මගේ නෑ, රසය විතරයි. ආ, ඔන්න බලන්න. 3යි 4යි. දැන් අතින් කකුල අල්ලලා බලන්න. හ්ම්. අතට දැනෙන්නේ දැනීමක් නේද? ඔව්, කකුලට දැනීම. දැනෙන්නේ දැනීම. ඒ දැනීම මමද? දැනීම නෑ, මගේ නෑ, කයද? ආ, නෑ, දැනීමේ නෑ, මුකුත් තියෙනවා. ඉතින් ওই පහෙන් දැනීම බලවන්න බෑ. ස්වභාවයි. ওই පහෙන් පුළුවන් බාහිර කයක් ගැන කතා කරන්න. ඉතින් ওই පහෙන්ම ඒක බෑනේ. පනවන්න බෑ. බෑ බෑ. ওই පහෙම බෑ. අපි රැවටිලානේ ඒ ඉන්නේ පොඩ්ඩක් මහත්තයා. එන්නකෝ. අන්න හරි. එතකොට දැන් එහෙනම් මේ කයක් තියනවා කියලා කියන්නේ හිත නේද? හිත කියන්නේ. එහෙනම් හිතට එළියට යන්න වෙනවා නේද කය දිහා බලන්න. බලන්න ඕ. ඒක පුළුවන් දොක් කරන්න. හිතට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට එතකොට දැන් ඔතන කය පනවන්න බෑ නේද? බෑ බෑ. බෑ. එතකොට දැන් ආ දැන් ඔන්න ඉන්න. දැන් ඔය හිත හටගන්නේ කොහෙද එතකොට? ඒක පනවන්න බෑ කොහෙද තියෙන්නේ? පනවන්න පනවගත්ත දෙයක්. නෑ නෑ පනවගත්ත දෙයක් කියලා ඔය දාන්න එපා. මම මේ කියන්නේ ඔයිට වෙඩි ගැඹුරු ඥානකින් දකින්න ඕන තැන. මොකද මහත්තයා ප්‍රශ්නේ? මං අහන්නේ එතකොට දැන් ওই හිතන හිත කොහෙද තියෙන්නේ? ඔක්කො හිත පිටලා තියෙන්නේ. පිටිම තමයි නෑ. තැනක් යන තැනක් තිබුච්ච තැනක් නෑනේ. හිත හේතු ප්‍රත්‍ය නැති නිසා හිත හට ගැනීම හරි මේ මෙ හිතන්නකෝ. දැන් මේ මගේ ඉස්සරහා තියෙන දේවල් ගැන කියන්නකෝ ඔයගොල්ලෝ. දැන් මෙතන පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ මම මෙතන තියෙන දේවල් ගැන කියන්නෙත් නෑ දිව ගාලා බලන්නත් බෑ අල්ලලා බලන්නත් බෑ ගඳ සූඳින් හොයලා බලන්නත් බෑ එන එකයි නිවන්න තියෙන හිත විතරනේ හිත විතරයි දැන් මෙතන ගැන ඔයගොල්ලෝ කවදාවත් දැකලා නෑනේ ඔව් නෑ එහෙනම් විනාඩියක් විතර අරගෙන කට්ටියත් එක්ක මෙතනට හිත එවන්න බලන්න පුළුවන් අන්න එතන නෑ නෑ නෑ නෑ නෑ නෑ ඒක තමයි දැන් ඔය කියනකොටම බේවන්න බෑනේ කියලා මාරය ඇවිල්ලා වහලා දානවා දොරවල් ඔක්කොම ටික නැති දෙයක් ඇති විදිහට නෑ නෑ නෑ ඔගොල්ලෝ ඔක්ක <laughs> නෙමේ කරන්න ඕනේ ඒක තමයි මම මේ ඔගොල්ලෝ ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ යෝනිසෝ මනසිකාරය දුර්වලයි ගොඩක් ඔගොල්ලෝ පොඩ්ඩක් මේ මොහොතේ මේ කියන දේ ගැන ඔගොල්ලෝ වචනෙන් මල්ලනවා හිත ඒවන්නේ ඒ කියන්නේ ඔගොල්ලෝ අහලා අහලා අහලා අහලා අහලා අහලා දැනුමක් දාගෙන තිනවා පුරෝලා දැනුව පැත්තකින් තියන්න. මම ඒකයි මුලින් කිව්වේ. දැනුව පැත්තකින් තියලා ප්‍රායෝගික තැනකට එන්න. ඔව්. එතකොට දැන් උත්සාහ කරන්න හිත මෙතනට පුළුවන් නම් එවන්න. ඔන්න ඔතන තියෙන ඔයගලට අත්දැකීමක්. ඔතන තියෙන ඥානයක්. ඔයගලට ආයි කවදාකවත් නොසින් නොසන්සිඳෙන ඥානයක් තියෙනවා. මොකක්ද? ඒක මේ ඒකත් හිතන එකම මම හිතෙන්ට එවන්නේ. එක් බවක් පොඩ්ඩක් කතා කරන එක ඔක්කොම නවත්තලා තප්පර 30ක් විතර කිසිම කෙනෙක් කතා නොකර මුකුත්ම කතා කරන්නත් එපා මම කතා කරනකම් මෙතෙන්ට පුළුවන් නම් ඕගොල්ලෝ බලන්න එවන්න ඕගොල්ලන්ගේ හිත අන්න එතකොට ඕගොල්ලන්ට ඔන්න උතනදි දැනීමක් දැනෙනවා ඕගොල්ලන්ට යම් ඥානයක් පහළ වෙනවා ඕගොල්ලන්ට යම් අවබෝධයක් තියෙනවා ඔන්න උතන අන්න ඒක ගන්නකොයි වචන ඔක්කොම ටික කුණුබක් කීට දාලා ඔන්න දැන් කතා කරන්න එපා දැන් මෙතනට පුළුවන් තරම් බලන්න ඇස් දෙක පියාගෙන ඇයි ඇස් දෙක ඇරලා හිටියත් පේන්නේ නැහැ ඇස් දෙක වහගන්නකො වහගෙන මෙතනට එවන්න බලන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ හිත මොනවාද හිතෙන්නේ? මොකක්ද දැනුනේ? මහත්ය හිතක් සකස් වෙන්නේ හිත ශුන්‍යයි. ඒ කියන්නේ මෙතන ගැන කිසිම හිතක් පහළ වෙන්නේ නැහැ නේද? පහළ වෙන්නේ නැහැ ඒ කියන්නේ අන්න නිරෝධයක් එවන්න බෑනේ. නිරෝධ වෙච්ච දෙයක් එවන්න බෑනේ මහත්ය. ඈ නිරෝධයක් පැත්තක දාන්නකො. ඕක නෙමෙයි මම මේ හේතු සකස්ුන්නේ. අන්න හරි. ඒ කියන්නේ මෙතන ඒ කියන්නේ නාම රූප සකස් වෙන්නේ නැහැ නේ මෙතන ගැන. නෑ නෑ නෑ. එහෙනම් ඔය අත්දැකීම අරගෙන දාගන්නකො උතන කයට. හ්ම්. මගේ කය දකින්නවා කියලා දැන් ඒ මේ අත්දැකීම උතනට දාන්නකො බලන්න. මෙතනට ගත්ත අත්දැකීම දැන් ඔතනින් තීරුනේ මොකද හිතට එඩිට යන්න බෑ කියලානේ. එහෙමයි මහත්තයා. ඔව්. හරි මම තව එකක් කරන්නම්. ඔතන කට්ටියම එක්කෙනෙක් ඔතන පුටු තියනවාද? ඔව් මහත්තයා. හරි එක්කෙනෙක් පුටු ඉඳ ගන්නකො. ඔව් ඉඳ ගත්තා. හරිනේ. එක්කෙනෙක් පුටුවේ ඉඳ ගන්න. අපි එක්කෙනෙක්ව අරගෙන කරමු. හරිනේ? එක්කෙනෙක් ඒ පුටුවේ ඉඳගත් එක්කෙනා දිහා බලාගෙන ඉන්න. හරි. දැන් පුටුවේ කෙනෙක් ඉන්නවනේ. ඉඳගෙන ඉන්නවා. හරිනේ? දැන් මං අහනවා පුටුවේ කෙනෙක් ඉන්නවද? ඉන්නවනේ දැන්. හරි. ওই විදිහට ගන්නකො. හරි. දැන් නැගිටින්නකො. එයා නැගිටලා පොඩ්ඩක් අයින් වෙන්නකො. අයින් වුණාද? දැන් පුටුවේ කෙනෙක් ඉන්නවද? නෑ. දැන් නෑ. හරි. හොඳට ආයි බලන්න. ආයි ආව ඉඳන්නකො පුටුවේ. ඇත්ත. දැන් ඉන්නවා. දැන් ඉන්නවා. හරි. දැන් දැන් හරි. දැන් එයාව ආයි අයින් කරන්නකො. ආ දැන් නෑ. දැන් නෑ. ආ දැන් කට්ටිය මැස් දෙක පියාගන්නකො. දැන් කට්ටිය මැස් දෙක පියාගන්න. දැන් මං අර පුටුවේ ඉන්දෝපු කිනාව මට ඉඳවන්නත් පුළුවන් නොඉඳවන්නත් පුළුවන්. හරිනේ? හොඳට අහගන්න මේක. දැන් මට එයාව පුටුවේ ඉඳවන්නත් පුළුවන් නොඉඳවන්නත් පුළුවන්. හැබැයි ඔබට කියන්නේ නෑ ඔබට කියන්නේ නැතුව මට එහෙම නැති වුණොත් මට මේ පුටු උඩින් යමක් තියන්නත් පුළුවන්. ඔබට කියන්න පුළුවන් දැස් දෙක දැන් ඔබ ඇස් වහගෙන ඉන්නේ. ඔබට කියන්න පුළුවන් පුටු උඩින් මොකද්ද තියන්නේ කියලා. බෑ. ආ හොඳට කල්පනා කරලා බලන්න. කියන්න බැරි ඇයි? හිතට එළියට යන්නේ නෑ නෑ. හිතට එළියට යන්න බෑ නේද? ඔබට ආ මම මේ ඈත එකක් හන්ද ඔබට හිතෙන්නේ නැති මං ගොඩක් ඈත ඉන්න හන්ද මේක ඒක නිසා යන්න බෑ කියලා හිතට. ඔබගේ ඉදිරි පිට තියෙන පුටුව උඩ ඔබට ඔබට එක්කෙනෙක් වින්දෝනවා ආයි නැගිට ඕන. හරි ඉන්නවා නෑ කියලා ඔහොමම කියන්න පුළුවන්කම තියෙනවනේ. ඔව්. බෑස් වහගත්තට පස්සේ මං යාවි ඉන්දෝනවද නැද්ද කියන එක ඔබට කියන්න නැතුව මං ඇහුවොත් එයා පුටුවේ ඉඳගෙන ඉන්නවද දැන් ඉන්නවද පුටුවේ කෙනෙක් නැද්ද කියලා ඔබට කියන්න පුළුවන්. බෑ. ඔබට කියන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඔබට හිත එළියට යන්න බෑ නේද? <laughs> ආ දැන් තේරුණාද? මම පොඩි උපමාවක් පෙන්නුවේ. හරි? එතකොට එහෙනම් ඒ කියන්නේ ඒ පිළිබඳව හිතක් පහළ වෙන්නේ නැහැ නේද උත්තරයක් දෙන්න. අන්න ඒකයි ඕනේ. ඒ කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ කියන්නේ ඒ පිළිබඳව නාම රූප සකස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ හිතට එළියට යන්න බෑමයි කියලා හොඳටම පේනවා නේද? ඉතින් එළිය ගැන කතා කරන්න බෑ. හරි. දැන් එහෙනම් මට කියන්න. එහෙනම් ඔතන දැන් ඔබේ කයක් කියලා පනවන්න පුළුවන්. හිතින් හිතින් හිතින් හිත කියනවා නේද කයක් තියෙන තියනවා කියලා. මම ඕගොල්ලන්ට කිව්වනේ මුලින්ම ඇහැ කියන්නේ පේනවා කියන තැන තමයි අපි අහලා තියෙන ඇහැ. ඇහෙනවා කියන තැන තමයි අපි ඇහලා තියෙන කන. දැනෙනවා කියන තැන තමයි අපි ඇහලා තියෙන නහය, කය, එතකොට දිව කියන එක. හරිනේ? එතකොට අපි අහලා තියෙනවා දැනෙන්නේ කයට කියලා. ඒ කය තමයි ওই හිතේ තියෙන කය. ඔව්. අන්න හොඳට බලන්න. එහෙනම් ඒ කය නේද ඔයගොල්ලෝ මේ හිතන් ඉන්නේ මගේ කය කියලා. ওই මනෝ කය නේද? හරි හරි හරි මහත්තයා තේරුණා. තේරුණා. දැන් තේරුණාද? අන්න තේරුණා ඕකෙන් මහත්තයා. මිදෙන්න. එහෙනම් කවදාකවත් ඔය කය දැකලා තියෙනවද? නෑ නෑ ආ දකින්න බෑ දකින්න බෑ සාදු සාදු දැන් තීරුණා එහෙනම් ඔබට ඔබ අනේ බොහොම පින් මහත්තයා බොහොම පින් දක්ෂණයි ඔව් කියන්නේ ආර්යයට හරි එහෙනම් දැන් බලන්න <laughs> අන්න බලන්න දැන් බලන්න එහෙනම් දැන් ඔය හිත හටගෙන තියෙන්නේ කොහෙද <laughs> ඈ මහත්තයා? දැන් ওই හිත හටගන්නේ කොහෙද? මේ දැන් හටගන්න ওই හිත කොහෙද තැනක් හටගන්නේ? නෑ දැන්. අන්න අනන්ත අවකාශයකදී තැනක් පනවන්න පුළුවන්. බෑ බෑ මහත්තයා බෑ. එහෙනම් ඔබ අරෙහි ගියා මෙහි ගියා කියන තැන් දෙකේ තියෙන සිතුවිලි දෙකක් නේද? ඔව්. ඒ සිතුවිලි කුස්සියට දෙකක්. ගියා කිව්ව තැනක් තියෙන සිතුවිල්ල. මෙතන සිතුවිල්ලක්, ඉන්නවා කියන්නේ ඔව්. සිතුවිල්ල. ওই දෙක අතර දුර හරි. කොච්චරද? ඇහැට පේන්නේ නැහැ. දුරක් නෑ. දුරක් පනවන්න පුළුවන්ද? වෙන්නේ නෑ. අයියෝ මහත්තයා හොඳ තැනක් පෙන්වුවේ මහත්තයා. අම්මෝ. දැන් බලන්න. දැන් බලන්න. ඔය ඊටන තැනක් හොයන්නත් බෑ. ඔය ඉන්න තැන කොතනද කියලා කියන්නත් බෑ. අන්න බලන්න දැන් ඔබ ඇත්තටම දැන් ඉන්නේ කොහෙද එතකොට? දැන් ඔය ඉන්න තැන කොහෙද තියෙන්නේ එතකොට? දැන් ඌ ඉන්න තැන තියෙන්නේ කොහෙද එතකොට? ගමකාසේ මහ කියන්න බෑ. අන්න බලන්න මාර මාර දැනක් නේද ආවේ එතකොට. හොඳට බලන්න. ඔන්න ඕක ඔබ හොඳට කරන්න. ඔය කතන්දරේ මම හිතනවා දැන් ඔබට ඒක වැදෙන්නේ නැති කියලා. මෙච්චරකල් දාගෙන හිටපු ඔය කොම ටික අයින් කරලා දාන්න. එතකොට බලන්න ඔබ කවදාකවත් හම්බ වෙලාද? නෑ නෑ. මට ඔබ කවදාකවත් හම්බුනේ අර නෑ. කිය කියා හිටපු වචන ටිකේ අර්ථය වැටහුනේ දැන් තමයි. ආ මං කිව්වනේ දොයි ටික ඔක්කොම දාන්න ඔය ඔක්කොම මාරයාගේ කියලා. ඔව් <laughs> අන්න බලන්න වචන පද මේ සාකච්ඡාවල තේරුම වචන පද අමතක වේවා. අර්ථය පමණක් වැටහේවා. වැටහේවා. එහෙනම් මේ කියන පණිවිඩයේ තියෙන්නේ මේ වචන වලින් එහා. ඒ ටික තමයි බුදු පියාණන් වහන්සේට අයිති ටික. ඔව්. ඒ කියන්නේ ඔබ සූත්‍රයකට දත්ත ටික දැම්මහම එන්න ඕන උත්තරේ අවබෝධය නේද? අවබෝධයක් විතරයි. ඇයි බුදු පියාණන් වහන්සේගේ සූත්‍රවල උත්තරේ මොකද? අවබෝධය නේද? අවබෝධය. එහෙනම් ඔබ දැන් අවබෝධයේ ඉන්නවා කියනකොට ඔබ ඉන්නවද ওই ක්‍රියාවලිය තුල? ක්‍රියාවලිය මොකක්වත් නැහැ. ඔබ ඒකෙන් මිදිලා. අන්න දැන් දැක්කද මේ කිව්ව කතන්දරේ? දැක්කද කනේ නම් ආ සාදු සාදු සාදු ඉතින් සාදු සාදු මහත්තයා ඔතෙන් දෙනකන් තීරුන්නේ නැත්නම් ආයි කියන්නේ තේරුණා මහත්තයා ආ සාදු සාදු සාදු සාදු ආයි දැන් මේක නොතීරි යන්න එපා කිසි කෙනෙක් මහත්තයා තාම චූට්ටක් කියා දුන්නා නම් හොඳයි එතන පොඩ්ඩක් ආ හොඳයි යාට මේ දානිත් සයිට හොඳයි එතකොට හොඳට බලන්න එහෙනම් දැන් ඔබ හිත ගන්න දැන් ඔබ ඉඳ ගන්න. දැන් ඔබ පොඩ්ඩක් හිට ගන්න ආයි. දැන් පොඩ්ඩක් එහාට මෙහාට යන්න. දැන් ආයි හිටපු තැනට එන්න. ඔන්න ওই ටික ගැන කියන්නකෝ දැන්. ඔය හිටගත්ත බව ඔය කය දන්නවද? දන්නේ නැහැ. කවුද හිටගත්තේ? හිත නේද? හිත හිත. එහාට මෙහාට ගියෙත් හිත. එතකොට බලන්න මේ කය වෙන සිද්ධිය වෙන එකක්. මේ හිත හදාගන්න එක තව එකක්. ඉඳගත්තා, හිටගත්තා, එහාට ගියා, මෙහාට ගියා කියලා. හොඳට අහගන්න මේක. දැන් ඔබ පොළොව උඩ හිට ගන්නවා. ඔන්න හිටගත්තා කියලා හිතන්නකෝ දැන්. දැන් කකුල දන්නවද පොළොව උඩ හිටගෙන ඉන්න බව? නෑ මහත්තයා නෑ නෑ. එහෙනම් කකුලට පොළොව ස්පර්ශ වෙලාද? ඔව් ස්පර්ශ වෙලා. හ්ම් හොඳට බලන්න. ඔන්න හොඳට බලන්න. කකුල දන්නවද පොළොව ගැන? නෑ නෑ. කකුල දන්නේ නැහැ. පොළොව දන්නවද මේ කෙනෙක් හිටගෙන ඉන්නවා කියලා? නෑ නෑ නෑ. හරි එළිය එළිය එළිය බලන්නකෝ දැන්. එළිය ඔය ගස් තියනවා නේද පොළොව උඩ? ගල් තියනවා නේද පොළොව උඩ? ඒ වගේ නේද? ඔව්. දැන් ඔය පොළොව දැන් ඔය පොළොව උඩ පුටුවක් පුටු තියලා තියෙනවා නේද? ඔව්. ඔය දෙකට දෙක දන්නවද? නෑ නෑ දන්නේ. ආ. ඔය තින්නේ කරේල් පිල්ලා. <laughs> <laughs> දැන් ඔය ඔය අනිත් එක්කෙනා හදා ගන්නා නේද හිටගත්තා කියලා. ඉඳගත්තා දැන් පොළොවට හිටගත්තා සීතලයි. ආ අන්න අනිත් රෙල්ලි. එතන ඒ පිරි දෙක තමයි යන්නේ. ආන්න හරි. ඔන්න බලන්න. දැන් ඔබ ඇවිදිනවා. මෙච්චර කාලයක් ඇවිද්දානේ. කුස්සියට යන්න ඕනි. අන්න හරි. දැන් ඉඳගෙන ඉන්නවා. ඔව්. දැන් ඔන්න බලන්න. දැන් ඔබට කුස්සියට යන්න ඕන වෙනවා. වතුර ටිකක් බොන්න ඕනේ කියලා හිතෙනවා. කුස්සියට යන්න ඕනේ තේ වතුර ටිකක් ගන්න. දැන් යන්නේ කොහොමද කුස්සියට? දැන් මම මේ ඔන්න හතර ඉරියව්වෙන් මිදින හැටි කියලා දෙන්නේ. හා. ඒ කියන්නේ හතර ඉරියව්වෙන් මිදිලා කොහොමද ඔක පරිහරණය කරන්න කියලා. රොබෝ කෙනෙක් කුස්සියට ගිහලා වතුර බීලා එන විදිහ. හරිද? හොඳයි. එතකොට දැන් දැන් කොහොමද කුස්සියට යන්නේ? මෙච්චර කල් කොහොමද කුස්සියට ගියේ? දැන් ඔබ ඉඳගෙන හිටියා කියලා හිතන්නකෝ. ඔබ කොහොමද ඔබ කොහොමද කුස්සියට කියලා වතුර බිම මෙච්චර කල්. සිත සිතක් සකස් වුණා කුස්සියට වතුර පිපාසයක් ඇවිල්ලා බොන්න ඕනේ කියලා. අන්න හරි. එතකොට ඒ ස්කන්ධ ටිකක් පහළ වීමෙන් ඒ ස්කන්ධ ටිකක් තමයි පහළ වුනේ මම ගියා නෙවෙයි ගිහිලා ඒ අවශ්‍යතාවය කරගත්තා අන්න හරි ඒ කියන්නේ මේ මනසින් සිහි කළ දෙනවා කුස්සියට යන්න ඕන විදිය ඔව් මනස මුල් වෙලා ඔය ඔය ඔය ඉන්න මලමිනි අරගෙන යනවනේ. ඔව්. ඒ කියන්නේ ඔබ ගහක් ගලවලා පොළොවේ පොළොව උඩ තී තී තී තී යනවා කියලා හිතන්නකො. ආ ආ. දැන් තේරුණාද කිව්ව එක? ඔව්. අන්න ඒ වගේ නේද? එතකොට ওই මලමිනිය දන්නේ නැහැ නේද ඒකක් අන්න. දන්නේ නැහැ. ආ එතකොට එයා කුස්සියට ගිහිල්ලා තියෙනවද කවදාවත්? නෑ. ආ එහෙනම් අයනම් ওই තියෙන කායानुපස්සනාවට එන තැන. අන්න බලන්න. කකුල දන්නවද කකුල පොළවේ තියලා යනවා එනවා ওই එකක්වත් දන්නවද? නෑ. දන්නේ නෑ. ඒක දන්නේ චිත්තා සිතින් නේද? සිතින්. අන්න චිත්තානුපස්සනාව. එතකොට කකුලේ ස්වභාවය මොකද්ද? එතන එතන නිරුද්ධ වෙන එක නේද? ඔව් ඔව් මහත්තයා ඔව්. එතකොට එතන නිරෝධ වෙනකොට හිතත් ඒ විදිහට මෙතන එතන වේදනාවත් එක්ක නිරුද්ධ වෙලා යනවා නේද? අන්න බලන්න. අන්න කායානුපස්සනාව එතන එතන දැනීමක් එනවා නේද? ළමයි. වේදනානුපස්සනාව. එතන එතන හිතන බව චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව. ඔතන ඔතන පටි පංච උපාදානස්කන්ධ නිරුද්ධ වෙවි යනවා නේද? වේදනාන ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව. මහරම එක පැණි යදිනවා. මහතයකට අතු ගන්න කොටත් කරන්න පුළුවන් නේ ඕන තැනකදී ඒ කියන්නේ හතර ඉරියව් කිව්වේ ඔය ඉරියව් පවත්නකොට දැන් බලන්න එතකොට කුස්සියට යන කෙනෙක් ඉන්නවද එන කෙනෙක් ඉන්නවද නෑ නෑ එතන එතන නිරෝධයක් නේ ඒ කියන්නේ කකුලක් තියනවා කියලා හිතුවොත් කෙනෙක් ඉන්නවා එතකොට ඔය කිව්ව පස්සනාව නෙමෙයි වැඩෙන්නේ දැන් මම පිව්ව නේද යන කෙනාගෙනුත් මිදලා ඉන්න ඉන්න තැනිනුත් මිදෙන කතාවක් හ්ම් ඔන්න ඕක කළා යන්න යන්න ඔබ සක්මන් කරන්න ඕන. ඇයි යන කෙනාගිනුත් මිදුණා. උතන කයක් පනවන්න පුළුවන්ද? බෑ. එහෙනම් එන යන කෙනාගිනුත් මිදුණානේ. යන කෙනෙක් යන කෙනාගේ මිදුණා. තැන මිදුණා නේද? මෙතනයි කියන තැන. එහෙනම් මම පෙන්නවා නේද කුස්සියයි උතනයි කියලා දෙකක් ඒ දෙක අතර දුර. ගන්න පුළුවන්ද? බෑ නේද? ඇයි මේ මොහොතේ හටගත්ත හිත එතන නිරුද්ධ වෙනවා. ඊගාව තැන කියලා කියන්නේ එතන එතන කියන්නේ අලුත් තැනක්. එතන කියන්නේ එතන ආයෝ ඒත් ආය අලුත් තැනක්. ආන්න බලන්න. එතකොට බලන්න තැනෙනුත් මිදෙනවා යන කෙනාගෙනුත් මිදෙන කතාවක්. මම මේ කිව්වේ ටිකක් ගැඹුරු තැනක් ඈ. ඔව් මම ඒකට හිතනම චතුරාර්ය සත්‍ය තමයි නේද මාත්‍ය. ආ. ඉන්න තියෙන විදිය නේද? අන්න බලන්න. එතකොට බලන්න මේ වෙන ක්‍රියාවලිය එහෙනම් අන්න අවබෝධය තුලින් පරිහරණය වෙන සිද්ධියක් නේද එතන තියෙන්නේ. අම්මෝ කියලා වෙන්නේ නැහැ. ආ මම මේ වචන වලින් පුළුවන් තරම් අඩු කරලා ඔබ ඔබට ඔබට හිතන්න දෙන්නේ. ඔව් මහත්තයා ඔව් අනේ බොහොම පිං සාදු සාදු මහත්තයා. මම ඔබට මේ වචන පුළුවන් තරම් අඩු කරලා මේ ඔබට හිතන්න හිතන්න තැන් මම මේ ටිකක් දෙන්නේ. ආ හා. ඒතකොට බයි ඉඳ ගන්නකොට හිට ගන්නකොට හතර ඉරියව් පවත්වනකොට කය දන්නවද ඉඳගත්තා කියලා? නෑ නෑ. අන්න බලන්න ඒ ඒ ඒ කය ඉඳ ගන්නකොට බලන්න කය වෙනස් වෙලා වෙනස් වෙලා නේද උක වෙන්නේ. එතකොට ඒ විදිහටම හිත නේද ඔය වෙනස් වෙන්නේ. ඒකමයි. හිතේ නිරෝධයක් දකින්න පුළුවන් නේද එතනදී. එතකොට ඔය හැම දැනකම තියෙන්නේ මොකද්ද? නිරෝධය. අන්න ඒක තමයි මම කිව්වේ. ඒතකොට බලන්න යන කෙනාගෙන් එන කෙනාගෙන් මිදිලා ඒ ක්‍රියාවෙන් ඒ ක්‍රියාව විතරක් ක්‍රියාවට විතරක් දැන් හිත තියෙනවා. අන්න බලන්න ක්‍රියාව විතරයි දකින්නේ. ක්‍රියාවක්. ආන්න හරි ක්‍රියාසිත. ඒ ක්‍රියාවට නමක් දාන්න පුළුවන්ද? භාෂාවක්? බෑ බෑ. ආන්න දැන් ඔබ කට්ටියම එකතු වෙලා ඔබ කට්ටියයි තව ඉන්දියාවෙන් ආපු කට්ටියකුයි බංග්ලාදේශයෙන් ආපු කට්ටියකුයි කාම්බෝජියාවෙන් ඉන්දියා එංගලන්තෙන් ඔය වගේ භාෂා එක එක විදියට කතා කරන කට්ටියක් එකතු වෙලා කට්ටියට පොලිමර තියලා කියනවා පොල්ලතු ටිකක් පොල්ලත් පොල්ලතු ටිකක් දෙනවා. ඔව්. දීලා කියනවා පොල්ලත්තු වියන්න කියලා. විය නැටි කියලා දෙනවා ඒ භාෂාවෙන්. ඔව්. දැන් කට්ටියත් එක්කම ඔය වැඩේ කරගෙන යනවා. ඔව්. දැන් ওই ක්‍රියාව කොයි එකටද අයිති? කොයි භාෂාවටද? ක්‍රියාව එකයි. එක භාෂාවකටත් නෑ. ආ ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නේ. <laughs> එහෙනම් අර මුලින්ම ඇහුවා නේද ඔබට තේරෙන එකයි මං අහන කියන එකයි ඒක ඇහෙන්නේ නැති එකයි සද්ද ගැන මං කිව්වේ මුලින්ම. ඔව්. එහෙනම් බලන්න මේ ක්‍රියාවල් එකක්වත් භාෂාවකට අයිති එකක් නෙවෙයි නේද? නෑ. ආ දැන් ඔබට තේරුණාද මේ කතන්දර? එහෙනම් අපි මේ භාෂාවල් පස්සේ යන්න එපා. ජපන් භාෂාවද ඉංග්‍රීසි භාෂාවද තව කෙනෙක්ට තේරුණාද නැද්ද කියන එක නෙමෙයි වැඩි. ට්‍රාන්ස්ලේෂන් ආ ගොළු භාෂාවෙන් කියලා දෙනාටත් පුළුවන් නේද ওই ක්‍රියාව කරන්න? පුළුවන්. පුළුවන්. ආ එතකොට එහෙනම් ওই ක්‍රියාව කොයි භාෂාවකටත් අයිති එකක් නෙමෙයි. නෑ. එහෙනම් ඒ ක්‍රියාවෙන් ඒ ක්‍රියාව මම කරනවා කියන තැනින් යන එක තමයි අපි දකින්න ඕනේ. එතනයි හරි. වැරද්ද තියෙන්නේ. ඒක මම කරනවා නෙමෙයි. ඒක මම කරනවා කියලා හිතපු හිතපු නිසා තමයි අපිට සංසාරේ යන්න වෙලා තියෙන්නේ. අනුන්ගේ account එකකට account එකක් maintain කර කර. නමුත් ක්‍රියාවක් සිද්ධ වෙනවා. ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ හේතු හටගන්න ආන්න හරි. ඒ කියන්නේ හේතු නිසා ඵල හට ගන්නවා. ඒ හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධත් වෙනවා. හැබැයි ඒක නිරුද්ධ වුණාට අනාබෝධයක හිටියොත් සංසාරය යන්නේ account එකට දානකුත් දානවා. හරි. එතකොට එහෙනම් අපි දකින්න ඕනේ මොකද්ද මේකෙන්? එහෙනම් මේ මේ හටගන්න හැම දෙයක්ම හිත මනස තුල ගොඩනගෙනවා නම් දැන් මොන බලන්න ඊගාව ගැඹුරු තැනක්. අපි මෙච්චරකල් එළියට දිව්වා නේද? හොඳයි. ප්‍රියයි. නේද? මේ ඊට පස්සේ හොඳ නැහැ. අප්‍රියයි. සැපයි. දුකයි. මේ ඔක්කොම එළියට එළියට නේද ගැට ගැහුවේ? අන්න බලන්න. හොඳ දේවල් කියලා හම්බුණා දේවල් ටිකක්. නරක දේවල් ටිකක් කියලා හම්බුණා තව ටිකක්. ප්‍රියාය කියලා කට්ටියක් හම්බ වුණා. අප්‍රියාය කියලා කට්ටියකුත් හම්බ වුණා. කැපගෙන දෙන දේවල් සැපගෙන දෙන අය කියලා හම්බ වුණා. දුකගෙන දෙන දේවල් දුකගෙන දෙන අය කියලා හම්බ වුණා. ඉතින් හත් දෙයනේ මනසට එළියට යන්නත් බැරි නම් ඔය හිතට ඔය ඔක්කොමත් ඕක ඇතුළෙන්නේ දාගෙන තියෙන්නේ. ඔව්. එතකොට එළිය කවදාවත් හොඳ අය හම්බ වෙලා තියෙනවද? නරක අය හම්බ වෙලා තියෙනවද? සැප සැප දෙන අය හම්බ වෙලා තියෙනවද? දුක දෙන අය හම්බ වෙලා තියෙනවද? සැප දෙන දේවල් තිබිලා තියෙනවද? දුක දෙන දේවල් තිබිලා තියෙනවද? නෑ. ඒක ඔන්න සැප ප්‍රිය කැමති ඔය ටික කියනකොට එන්නේ මොකද්ද? ඇලෙන. අන්න රාගය. දුක ගෙන දෙන දේවල්, අප්‍රිය දේවල්, කැටෙන දේවල් කියනකොට දේශය. ඔය දෙකම එළියට දැම්මේ රැවටිලා නේද? රැවටිලා. අන්න මෝහය. මෝහය. ආන්න. එහෙනම් මෝහය ඒ කියන්නේ රැවටීම නිසා නේද එළියට ගැට ගහලා තියෙන්නේ මේවා. ඔව්. එළියේ කොහෙවත් තියනවද හොඳ නරකද කියන දෙයක් නෑනේ. ආ එහෙනම් මෙන්න මේක දකින්න මේක මනස් කෙනා කෙනාගේ මනස තුලින් නිර්මාණය වෙන දෙයක් තමයි මේ සැප කියන දේවල්. හොඳ නරක කියන දේ. ඒ කියන්නේ රාග දේශ මොහේන යෙදෙන්නේ මනසින්මයි නේද? හිතින්මයි නේද? ආ එහෙනම් ඔබට වැරද්ද හොඳ හොඳ කරපු අයවත් නරක කරපු අයත් මේ ලෝකේ ඉන්නවද කොහෙද නෑ නෑනේ ආ දැන් ඔන්න ඔබ ආ දැන් ඔන්න ඔබ එනවා ආර්ය උපේක්ෂාවට ඔබ දැකපු තැන ආ එන ඔබ දකින්නවා නේද මෙච්චර කල් එළියට දිව්වේ ඇලුනේ ගැටුනේ රැවටිච්ච නිසා කියලා ඔව් උන් උකයි දකින්න ඕනේ ඇයි කෙලස් තියෙන්නේ උතනනේ ඒ රාග දේශ මොහ යෙදෙනවා කියන්නේ කෙලෙස් යෙදෙනවානේ. ඒ යෙදෙනකොට නේද අවිද්‍යාව තර වෙන්නේ, තණ්හාව තර වෙන්නේ. ඔව්. ඔබෝක දකින්න දකින්න මේක ඇතුළෙම සිද්ධ වෙන එන මේ ඔබ මෙච්චර කල් මේ රියල් පීලි දෙකේ කතාව දැනගෙන හිටියේ නෑ. කය මේ අභ්‍යන්තර බාහිර ගැටිලා හැදෙන එක වෙන එකක්. හිත හදාගෙන යන ගමන වෙන එකක් කියලා දැන් දකිනකොට ඔබ දකිනවා නේද ලෝකයේ තියෙන මේ හිත හදාගෙන යන තැනින් කියලා. එහෙමයි. එහෙනම් මේ හැදින ලෝකයේ කෙනකෙනාට පෞද්ගලිකයි. පෞද්ගලිකයි ඔව්. ආන්න බල. ඒ හිතේම හැදිච්ච චිත්‍ර රූප වලට නේද ඉතින් ගැටලා තියෙන්නේ මෙච්චර කාලේ. ඇලිලා තියෙන්නේ. රැවටිලා තියෙන්නේ. ඔව්. වටිනාකම් දීලා තියෙන්නේ ඒ ඒවට නේද? මේ ටික. ආ එහෙනම් දැන් තේරෙනවා නේද මේක? ඒකට වටිනාකමක් නැතුව යනවා. ආ දැන් තේරෙනවද මේක එළිය ප්‍රශ්නයක් නෙමෙයි කියලා? නෑ නෑ. ආ අන්න බලන්න. අන්න දැන් අර බලන්න අභ්‍යන්තර බාහිර කියන බටමිටි දෙක වැටෙනවා නේද ටක් ගාලා. එකක් වැටෙනවා. ආන බාහිර බටමිටිය වැටුණා. දැන් අභ්‍යන්තර බටමිටිය ගැන හොයාගන්න ඕනේ. ඔන්න ඔකට කියනවා මම සහ ලෝකය කියලා. මොකද්ද මම සහ ලෝකය කියන්නේ මෙච්චරකල් මට පෙනෙන මට මම දකින ලෝකයක් ලෝකයේ දකින මම කියලා අභ්‍යන්තර බාහිර දෙපැත්තක් හදාගෙන දිව්ව එළියේ. ඔව්. අන්න බටමිටි දෙක වැටුණා. දැන් පේනවා මේ මනසේ හැදෙන ලෝකේ බාහිරට පණව ගන්න බෑ කියලා. බාහිර නෑ නෙමේ. බාහිර නෑ නෙමේ තියෙනවත් නෙමේ. එහෙම එකක් ගැන කතා කරන්න බෑ. එහේ. ආ දැන් තේරුණාද? නෑත් නෙමේ තියෙනවත් නෙමේ. ඒ කියන්නේ දැන් ඔබට ඔබේ කය පණව ගන්න බැරි වෙච්ච තැන බලන්න. එතන ඇත කියන්න පුළුවන්ද නැත කියන්න පුළුවන්ද? නෑ. ඒ දෙකටම අදාළ නැති උත්තරයක් නීති තිබුණේ. අන්න ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මැද මාවතෙන් දකිනවා. එහෙම එකක් ඔබට හටගෙනම නැහැ. අන්න දැන් ඔබ මුලින්ම කිව්වන්නේද වචන ටික කටගෙනව නැහැ කියලා. ඔව්. ඔන්න ඔතනයි උත්තරේ අන්න දැන් ඒක තේරෙන්නේ. ආ ඔය තියෙන්නේ ඔය උත්තරේ. ඔබ මුලින් කිව්වේ උත්තරේ නෙමෙයි. ආ හොඳට බලන්න. අන්න එහෙනම් ඒක නොහට ගත්ත එකක් ගැන දන්නේ නැති නිසා නේද මේ හටගෙන යන ලෝකේ අල්ලගත්තේ. සංකත වෙන එක. ඒක වෙන්නේ මොකෙන්ද? පටිච්චසමුප්පන්නව හටගන්න දෙයක් නේද ඒක? ඔව් අන්න ඒක දැන් ඒක දැන් මමද? නෑ නෑ. ඒ මම නෙමෙයි. ඒ මේ පටිච්චසමුප්පන්නව හට ගන්න දෙයක්. අන්න පංච උපාදානස්කන්ධේ මම කියලා ගත්ත දෘෂ්ටියෙන් මිදෙනවා. මිදෙනවා. දැන් දැන් ඕක ගැන තියනවාද මේ සැකයක්? ඒක එහෙම නෙමෙයි කියලා. අන්න විචිකිච්ඡාව දුරු වුණා. එහෙනම් දැන් දකින්න තියෙන්නේ ওই මනසේ වෙන සිද්ධියම නේද? ඔව්. අන්න දැන් දකින්න. එහෙනම් එහෙනම් මේ මනසේ හැදෙන දේ හරියට ඉරේලිය වැටෙනකොට කොස් ගහකට වැටෙනවා ඉරේලිය. වැටිලා හෙවණැල්ල වැටෙනවා පොළොවට. දැන් මේ කොස් ගෙඩි තියෙන ගහක් කියලා හිතන්නකෝ. දැන් මේ හෙවණැල්ලේ වැටලා තියෙන කොස් ගෙඩි කඩන්න ගියොත් අපි බෑ බෑ මෝඩකම. ආ ඒ ඒකේ ලීරලා ගයක් හදන්න ගියොත් මෝඩකම. ඒ වගේ දෙයක් නේද දැන් වෙලා තියෙන්නේ අපිට. අපි මෙච්චර ගාල් කඩලා තියෙන්නේ කොස් කඩලා තියෙන්නේ ඔය ඔය කියන හෙවණැල්ලේ නේද? ඒ කියන්නේ මේ මේ ලෝක මේ අභ්‍යන්තර බාහිර හටගෙන මේ සිද්ධ වෙන සිද්ධියක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට අදාළ එකක් නෙමෙයි මේක මේ හදාගෙන යන කතන්දරේ. අපි අහු වෙලා තියෙන්නේ අරක උනාට මේකට. අපිට අර මේ මේ දැන් ඔබ කුස්සියට යනවා කියන එක කකුල දන්නේ නැතිව යන ගමන කවදාවත් හම්බුණාද? නෑ නෑ. මම කුස්සියට ගිහිල්ලා තියෙන්නේ මම නියමදාම. එතකොට මම කිව්වේ හිත නේද? හිත කිව්වේ පංච උපාදානස්කන්ධය මම නේද? ඔව්. ආ දැන් තේරුණාද? ඔව්. ආ දැන් එහෙනම් ඒක මම නෙමෙයි දැන් තේරෙනවා නේද? ඒක මේ හේතු නිසා හටගන්න කතන්දරයක් කියලා. ඔව්. පටිච්චසමුප්පන්නව හටගෙන ඒ හේතු නිරෝධී නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා. හේතුඵල කියලා. දැන් තේරෙනවා. ආ දැන් තේරුණා නේද? එහෙනම් ඒක දැන් මම කියලා ගන්න පුළුවන්ද? බෑ. ගන්න බෑ. අන්න දැන්. ඒක සකස් වෙන දෙයක්. අන්න ඒක සකස් වෙන දෙයක්. ඒක ඔබ නවත්තන්න පුළුවන්ද? බෑ බෑ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? අවබෝධයෙන් පරිහරණය කරන්න අවබෝධයෙන් පරිහරණය. අවබෝධයෙන් පරිහරණය කරන එක තමයි වැදගත්. ආ ඔය තියෙන්නේ අවබෝධයෙන් දැන් ඔබ ඕක දකිනකොට ඔබ ඉන්නේ ඒ පංච උපාදානස්කන්ධය තුලද අවබෝධය තුලද? අවබෝධය. ඔබේ රූපෙත් නැහැ, ඔබේ වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංකාරෙත් නැහැ, විඥානෙත් නැහැ. කොටින්ම ඔබ පංච උපාදානස්කන්ධය තුල පිහිටලා නැහැ. ඕක සකස් වෙන්නේ අවිද්‍යාවෙන් ඔබ අවිද්‍යාව තුලත් නැහැ. ඕක ගෙනියන්නේ තණ්හාවෙන් ඔබ ඒ තුලත් නෑ. නෑ. ඔබ ඒ තුලත් නැත්නම් ඔබ රාග දේශ මොහොගින ඒ කිසිවක් තුල නෑ. ඔබ ඉන්නේ අවබෝධය තුල. එහෙමයි ඔබ ඉන්නේ එහෙනම් රාගක්කිය නිබ්බානං දේශක්කිය නිබ්බානං මෝහක්කිය නිබ්බානං කියන අන්නර ගාමිනී පටිපදාවේ. ආ දැක්කද? සාදු සාදු. ආ එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? ඕක නේද දකින්න කිව්වේ පංච උපාදානස්කන්ධයක් අටගත්තා රැවටුනොත් දුකක්මයි. ඔව්. පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම නේද දකින්න කිව්වේ. එහෙනම් පංච උපාදානස්කන්ධය හට ගන්න තැන සමුදය ධර්ම. ඔබ ඒක දැකපු තැන අවබෝධය අන්න නිරෝධ ධර්ම. නිරෝධ ධර්මයක්. අන්න අවිද්‍යාව තසීස විරාග නිරෝධා කියන තැන ඔබ ඉන්නේ ඕක දකින්න තැන. ඔව්. එහෙනම් බලන්න ඔබ දැක්කේ පංච උපාදානස්කන්ධය අනිච්ච කියන තැන. ඕක හටගෙන හටගත්තාම හටගන්නේ මොකද දුකක් කියන එක ඔබ දැකලා තියෙන්නේ. ඔව්. අන්න බලන්න. ඒකේ ගන්න දෙයක් තියෙන තරති ගන්න ගන්න කිසිම සාරයක් තියෙනවද ඔය හට ගන්න මනසේ හට ගන්න රූපවල ගන්න දෙයක් තියෙනවද ගන්න දෙයක් නැහැ අසාරයිනේ අසාර අර්ථින් ශුන්‍යයි කියලා දකින්න ආ අවබෝධය එහෙනම් ඔබ දකින්නේ දැන් මොකද පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද ඔව් එහෙනම් සෝවාන් වෙන කෙනාට සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඔය ඔක්කොම දකින්න කිව්ව යෝගනේ ඔව් ඉතින් ඉතින් ඕකනේ නම් දකින්නේ විනයව කළා හරියන්නේ අන්න සීලබ්බත පරාමාස ටිකක් ගියා නේද දැන් විනයව කළා හරියන්නේ නැහැ මේකමයි දකින්න තින්නේ කියලා දැන් දන්නව නේද දන්නවා එයා ඉන්නේ සම්මා දිට්ඨියේ සාද් සාද් මහත්මේ හොඳයි ආ දැන් තේරුණාද මේ කිව්ව දේ අනේ ඔබතුමාට ඉතින් අපි මොනවා කිව්වත් පණවන්නේ එහෙම වචනේවත් නැතෝ ගියා. අපි අහමු අපේ මෙනිනාන්සේ මෙනිනාන්සේ ඔබ ඔබ වහන්සේට මොකක්ද කියන්න තියෙන්නේ? තව ටිකක් ඔය ගැන කිව්වොත්. අපි උන්වහන්සේටත් දෙමුනේ. ඔව්. ම්ම් ටිකක් මට මෙතනින් වගේ හැරුණා පොඩ්ඩක් මට හැට යන්න වුණා. ආහා. ඉතින් මම මම පෙන්නුවේ මේගොල්ලෝ දැනගෙන oh. හිටියේ නෑ රේල් පීලි දෙකේ oh. කතන්දරේ. Oh. මේ රේල් පීලි දෙකක් කතන්දරයක් කවදාකවත් මේ පීලි දෙක එකට එකතු වෙලා නැති බව. ඉතින් ගොඩාක් වචන වලින් ආවේ. ඉතින් මට ඕන වුණා මේ වචන ඔක්කොම පැත්තකට මේගොල්ලන්ගේ ගිනි තියලම දාන්න. ඔය වචන ඔක්කොම කාටද අයිති? වචන <laughs> ඔක්කොම හැදෙන්නේ අන්න බලන්න. ඇහැ අයිති කාටද? මායයට. නේ? ඇහැ කන නාසය දිව කය මන. මේ කාටද අයිති? මායයට. මායයට. බුදුහාමුදුරන්ට මොනවාද අයිති? ඒ ශාසනයට අයිති මොකද? ප්‍රඥාව. ආ අන්න බලන්න. එහෙනම් ඔබ අන්න බලන්න ඔබ මේක දකිනකොට ඔබ ඇහැ තුල පිහිටන්නේ කන තුල පිහිටන්නේ නහය තුල දිව තුල කය තුල මන තුල මේ කොහෙවත් ඔබ පිහිටන්නේ ඔබ ඉන්නේ අවබෝධය තුල හරි ආ ඔබ ඔක දකින්න දකින්න දකින්න මොකද්ද වෙන්නේ අතුලාන්තේ නෙවෙන්නේ ඇයි ඔබ ඉලි මෙච්චර කල් එළියට දිව්වා නේද එළියට දූපු දිවිල්ල එහෙමම නතර වෙනවා එහෙනම් බලන්න ඒ නතර වෙනකොට බලන්න ඔබ දකිනවා එහෙනම් මේ ඇලෙන්නෙත් ඇතුලේ හැදෙන එක තමයි. ගැටෙන්නෙත් ඒක තමයි. ඒ ඒ දෙක උනේ මෙච්චර කාල රැවටිච්ච නිසා, දන්නේ නැති නිසා. ඒ රැවටෙන බව දොදන්නාකම තමයි අවිද්‍යාව. දැන් ඔබ දැනගත්තා. ඔබ ඉන්නේ දැන් විද්‍යාවේ. එහෙනම් ඔබ දකින්න තියෙන්නේ මොකද්ද? ඔබගේ ඇතුළාන්තයම නේද? ආ එහෙනම් බලන්න දැන් ඔබට කවුරු හරි බනිනවා. ගැටීමක් එන්න යනවා. එන්න යනකොට ඔබ දකින්නේ මොකද්ද? මේක එහෙ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතනින්ම ගොඩ නැගෙන කතන්දරයක්. එයා මොනවා කිව්වත් ඒ සද්දේ ඒකනේ මං කිව්වේ මේ මම කතා කරන සද්දේ මොකක් වුණත් ඔතනින් නේද හදාගන්නේ පණිවිඩේ. කෙනා කෙනා. ඔන්න කොළුවේ තියාගන්න. කවුරු මොනවා කිව්වත් මොන සද්දයාවත් පණිවිඩේ හදාගන්නේ ඇතුලින් නේද? ඔව්. එහෙනම් ඒ හදාගන්න පණිවිඩේට නේද ඔබ ගැටින්නේ ඊගාවට. ඔව්. එතකොට කාගේවත් ප්‍රශ්නයක්ද ඔබේ ප්‍රශ්නයක්ද? අපේ ප්‍රශ්න. බලන්න. එහෙනම් මෙච්චර කල් නඩු දැම්මේ එළිය ආයට නේද? ඈ මෙච්චර කල් නඩු දැම්මේ නඩු දැම්මේ එළියට නේද? දැන් අල්ලගත්ත නේද හොරාව? ඔව්. ආන්න දැක්කද? හොරාහල්ප. බොරුව අවබෝධ වුණා. අන්න දැක්කද හරියට හරි එහෙනම් මම හිතනවා අදට ওই ප්‍රමාණය ප්‍රමාණවත් කියලා ඔබට මොන හරි ගැටලුවක් තියනද මේ වෙනකන් කතා කරපු ඉවේ නේද මහත්තයා උසාවි උසාවිත් වහන්න වෙන්නේ මනේද මහත්තයා උසාවි ඔක්කොම වහන්න වෙනවා නඩු නඩු ඔක්කොම අයින් කරගන්න වෙනවා දැන් අයින් කරගන්න වෙනවා මේක හරියට දැක්කොත් නේද ඒක නේද උනේ අඟුලිමාලට අර කරපු ඔක්කොම අහෝසි වුණා නේද ඒකනේ එහෙමයි එහෙනම් අඟුලිමාල පිරිත ආපු විදිය දන්නව නේද දැන් ඇයි කියලා ආර්ය කුලේ ඉපදිච්ච දවස් ඉඳන් අර ඔක්කොගෙම නිදහස් නේද එහෙමයි දැන් ඔබටත් ඒකම නේද වෙන්නේ එහෙමයි මාත් සාදු සාදු සාදු එහෙනම් එහෙනම් ඔබ මාර්යාගේ ඇහෙන් මිදිලා ආර්ය ඇහැ පිහිට ගන්න. ඒ ආර්ය ඇහෙන් ලෝකේ දකින්න ගන්න. ඒ ආර්ය ඇහැ පිහිටපු තැන සතර බ්‍රහ්ම විහරණිය උතන්ට පිහිටනවා. මෙත්තා මදිතා කරුණා උපේක්ෂා. ඔතන ඉඳන් සතර බ්‍රහ්ම විහරණිය වැඩි. හරි? හොඳයි. හොඳයි එහෙනම් මම හිතනවා අදට මේ ටික ප්‍රමාණවත් ඔබට තව දේශනා තියෙනවා අහන්න. ඔබ දැන් දේශනා මම හිතන්නේ අහලා දිනව ඇති. ඔබට මේක ප්‍රායෝගික වෙන්න යෝනේ. එහෙමයි මහත්තයා හරි. එහෙනම් අයි ඔබ ඔබ දැන් කණ්ඩායමක් ඉන්නනේ ඔයගොල්ලෝ මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. ඔව් මේක සාකච්ඡා කරලා ඔබතුමා ඔබ ඔයගොල්ලන්ට ආයි ගැටලුවක් තියෙනවා නම් අපි ආයි දවසක මේ වගේ හම්බ වෙමු. අවස්ථාවක් තිබුණොත්. අවශ්‍ය වුණොත්. <laughs> හරි. ඒ බලාපොරොත්තු තියාගන්න එපා. මොකද ඒකත් ඇවිල්ලා මාර්යාගේ ඔව් ඒක අනාගතයට අන්න හරි යම් පිච්චන්න ලැබෙති තම්පි දුක්ඛං හරි දැන් අපි කතා කරමු කියලා කතා කරන්න බැරි වුණොත් ආයි දුකක් දැනෙනවා නේ බලාපොරොත්තුවක් තියලා තියෙනවා ඒකත් එපා ඒ හේතු සැකසුනොත් අපි හම්බු වෙයි හරි ඉතින් ඒකයි ඔව් ඒ හේතු සැකසුන හොඳයි එහෙමනම් සියලු දෙනාටම මේ උදව් මේ මේ මම මේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ වැඩුණා වූ සියලු පුණ්‍ය කුසල් නිවන පූර්ණේ පිණීසම උපනිෂ වේවා කියලා අපි අනුමෝදන් සිරුවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනේ මහත්යරත් ගොඩාක් පින් අපහාරයක්. ලිහලා තව තවත් මේ සසුනමර බබලවන්නට ඔබතුමාට චිත්තදායක ශක්තිය ලැබේවා. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි නං.